දැයි ශිරු දිනාටම තෙරුවන් සරණයි අපිට අද අපේ වැඩමුළුවේ පස්වෙනි දවසේ දවසේදීලා තියෙන මේ පැයේදීලා තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා ඉතින් මෙතන ඉන්න ඔක්කොමලා වගේ එකට දැන් හුරුයි ඒ අනුව ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා මම මේ ලිඛිත ප්‍රශ්නත් අනුව ඉදිරියට ගමන් කරනවා ඒ අතර වාදී කාට හරි මත මත මතිමතාන්ත ප්‍රකාශ කරන්න තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ලිඛිත ප්‍රශ්නේ පළවෙනියෙන් යන්නේ කරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාදී සමහර විට මුළු ශරීරයේමද එසේ යම් යම් කොටස්වලද චලනය වීම throbbing and pulsating දැනේ. මෙම චලන පරියන්කේදී පමණක් නොව ධර්ම සාකච්ඡාවලදී ධර්ම දේශනාවලදී වාහනේ පැදවීමේදී වැනි අවස්ථාවලදී දැනේ. සමහර අවස්ථාවලදී ශරීරයේ තදවීම හා ඇඹරීම වැනි චලන දැනේ. සමහර අවස්ථාවලදීදී අප්‍රසන්නතාවයේද වමන දැමීමට එනවා වගේද මල පහ වීම වගේද දැනේ. මේ භාවනාවේ ඉදිරි ස්වරූපයකට යෑමක්ද? ඇත්තට මේ දැනීම නම් භාවනා ඉදිරි පියවරක් නෙවෙයි. මේක කොයි වෙලාවෙත් තියෙනවා. භාවනා කරන්නේ නැත්නම් අපි දන්නේ නැහැ. මොකද අපි নানা ප්‍රදේවල් පිට දේවල් කල්පනා කර කර හිත ව්‍යවෘත වෙලා තියෙන නිසා මේ ඇඟත් එක්ක ජීවත් වෙන්නේ නැති නිසා මේවා තේරෙන්නේ නැහැ. භාවනා කරනකොට ශරීරයේ මේ හිත අභ්‍යන්තරාවර්ති වෙලා ඇඟට ඇවිල්ලා ආපු පමණින් තේරෙන්නේ නැහැ. හොඳට සතිය ප්‍රනීත වෙන්න ඕනේ. නැත්නම් සමාධිය පෙළ ගැහෙන්න ඕනේ. එතකොට මේ ශරීරය කියලා කියන්නේ බලවේග පේස කර්මාන්ත ආයතනයක් වාගේ. එහෙම නැත්නම් ජෙනරේටරයක් වාගේ. නිට්ටරෝම වැඩ. එදාටයි තේරෙන්නේ අපිට එතකොට අපිට පුදුම හිතෙනවා මේක ඇතුලේ මෙච්චර වැඩ තියනවාද කියලා. ඉතින් ඒකට ඒක භාවනා වේදිනුවක් නෙවෙයි. භාවනා වේදිනුව මේක මේ බව දැනීම පමණයි. මේක මෙහෙමයි කියලා දැක ගැනීම පමණයි. හැබැයි ඒ අතින් බලනකොට නම් ඒක දිනුවක් තමයි. නැත්තම් මේ ශරීරයේ තියෙන කොයි වෙලාවෙත් දඟල දඟල නිකන් නිින්දගේ පොඩි එකෙක් දිහා බලපුවාම නිදාගත්තයි කියලා කිසි දෙයක් නැහැ අතපය හොල්ලනවා දිගාරිනවා දඟලනවා hina වෙනවා කතා කරනවා ඒ ඒ හැටි හැදෙන ඇඟේ හැටි ඒක අපිට හිතෙන් නිින්ද ගිහිල්ලා කියලා හැබැයි නිින්ද ගිය බවට ලකුණක් තියෙනවා හැබැයි උනාට ළමයා නිතරම හැදෙනවා දඟලනවා ඉතින් ඒක ඉතින් අපි මේ කලබලයකට ගන්න නැහැ නිදි බව දන්න ඒ වගේ තමයි හිත තැම්පත් වෙනකොට සත් සමාධි වෙනකොට දැනෙනවා. නමුත් මේකෙදි ප්‍රශ්නේ හොඳට වර්ණගලා තිනවා. වාහනේ පැදවීමේදී වගේ වෙලාවට දැනෙනවා. ඒ වෙලාවදී උනත් හිත එකලස් වෙන්න ඕනේ. මොකක් හරි වැඩකට එකලස් වෙච්ච එකම ඉතින් මේ කටයුත්ත වෙන්න පටන් ගන්නවා. එතකොට හරියට පරියන්කයක ඉන්න අත්දැකීම දැනෙනවා. එතකොට අපි හිත gedera ගියා කියලා කියන්නේ ඒ වෙලාවට තමයි. හිත තමන්ගේ ගෙදර ඇවිල්ලා. ඉතින් එතකොට මේ අපිට මේ විදිහට මේක මේක උරු කරගෙන තිබ්බනම් මේක එන ආපහු එන පාර ඒ වගේ මේ දේ තමයි මම කියන්නේ නැත්තම් මම කියලා අපි අඳුනගෙන තියෙන්නේ මේක මට පාලනයක් නැහැ ඔහේ දඟල දඟල තියෙන දෙයක් කියලා දැනගත්තොත් යම් වෙලාවක හිත කලබලයක තක්කමුක්කෝක අමලියක ව්‍යසනයක ඉඳලා මෙතෙන් ඇවිල්ලා මේක දැකපු ගා හිත නිදහස් වෙනවා දැන් මම ගෙදර ආවා කියලා ඒ නිසා කෙනෙකුට ඒක මේ මානසික ආතතිය දුරු කරන දැඩි භාවයේ දුරු කරන එකත් වෙනවා. නමුත් ප්‍රශ්නේ ලියන වෙලාවේදී නම් මේක මොකක්ද කියලා දන්නේ නැති නිසා ඒක ප්‍රශ්නයක් වෙලා මේ ලියන්නේ. ඉතින් සාකච්ඡා කරලා අපි හිතේ තියෙන තද ගතිය අයින් කරගෙන මේක තමයි ස්වභාවය කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. මේක අංගුත්තර නිකායේ එක සූත්‍රයක සඳහන් කරලා මම දැක්කා පොතක තියෙනවා. අසංස්කාරික කාය සංස්කාර කියලා. අසංස්කාරික කාය විඤ්ඤාති කියලා. අසංකාරික කාය විඤ්ඤාති කියලා. කාය විඤ්ඤාති කියන එක මේ කයෙන් අනුන්ට ඇඟවීම කරන නිරූපණ අපි කියනවා මේ අභිරූපණ රංග කියලා නාට්‍යයක් දැකලා තියෙනවා. අභිරූපණ රංග කියන්නේ වචනයක්වත් කතා කරන්නේ මියුසික් නෑ. යා නිරූපණය කරලා පෙන්නනවා. විමාන කුමාරතු කොත්ත තමයි හිටියේ අපිට ඒ අතර පිටරණි කෝපි කරපියා. ඒ අභිරූපණ සාසනය සඳහන් කරන්නේ විඤ්ඤාති කියලා. විඤ්ඤාති කියලා කියන්නේ කෙනෙකුට අඟවනවා. ඒ හස්ත මුද්‍රාවෙන් මූණෙන් ඉරියව් වලින් හසුරුනවා. ඒ මේ හසුරීමෙන් අඟවනවා කෙනෙකුට මම උඹ ගැන මෙහෙමයි හිතන්නේ නැත්තම් මම මෙහෙම කියලා දැනගනින් කියලා. ඒකට විඤ්ඤාති කියන සමය සඳහන් කරන්නේ ප්‍රඥාප්ති විඤ්ඤාති පඤ්ඤාති මේ විඥාණයෙන් ඇති කරන කෝලම්. මේ වගේ කාය විඤ්ඤාති දිනවා, වචී විඤ්ඤාති දිනවා, මනෝ විඤ්ඤාති දිනවා. ආට මේකට චිත්ත විඤ්ඤාති කියලා කියනවා. නැත්නම් සමහර විතක සමානාර්ථ පද තියෙනවා කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා. ඇතර විඥාණය කරන දෙයක්ද මේක සංස්කාර වලින් කරන දෙයක්ද කියන එක ළඟ ළඟ තියෙන නියුන් සහෝදර දෙන්නා වගේ. ඔන්නේ කාය විඤ්ඤාතිය මෙතෙන්දී කාය සංස්කාර කියලාත් ගන්න පුළුවන්. සමහරක් අසංස්කාරිකයි, සමහරක් සසංකාරිකයි. ඒ කියන්නේ සමහරක් ඉච්ඡානුක පේශයෙන් සිද්ධ වෙනවා, සමහරක් අනිච්ඡානුක පේශයෙන් සිද්ධ වෙනවා. එතකොට එවැනි අසංස්කාරික කාය විඤ්ඤාතියෙන් අකුසල් සිදු වෙනවද නැද්ද කියන එක අභිධර්මයේ ප්‍රශ්න කරනවා. හිතලා කරන දෙයක් නෙවෙයි සිද්ධ වෙන දේ. ඒකෙන් අකුසල් සිද්ධ වෙනවා කියන්නේ. හැබැයි ඒ කල්පනා කරන්න වටිනවා. මොකද ඒ පුද්ගලයා ඒ ක්‍රියාවලිය Taman දැනතු හිටියට අනුන්ට ඒ පුද්ගලයා පිළිබඳ කුසල අකුසල උපදින්න හේතු වෙනවා මේ විඤ්ඤාතිය. ඒ පුද්ගලයා කරන විකාර තව කෙනෙකුට තරහ යන්න හේතු වෙනවා. තව කෙනෙකුට මේ රාගය ඇති වෙන්න හේතු වෙන්න පුළුවන්. එතකොට ඒවට වග වෙන්න එපයි. ඒ වග වෙනකොට මේකේ අකුසල් තියෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ඒව දන්නවනම් අපිට හිතා ගන්න පුළුවන් අපි අහිංසකයි කියලා නොදැනුවත්කම කියලා හිටියට තව කෙනෙකුට මේ ඒ අපි නොදැනුවත් හිටියට තව කෙනෙකුට ඒක දිහා බැලලා තරහක් උපදින්න පුළුවන් ඒක දිහා බැලලා මේ ආශාවක් උපදින්න ඉඩ තියෙනවා. ඒතර ඒ පුද්ගලයා මේ නිර්පරාදී අපිට බනින්නත් ඉඳ තියෙන ඉඳපු ගා මොකද්ද මිනිස්සු ඔතන ඕක කරන්නේ කියලා අහයි. අපි ඒක මොනවත් කරලා නැහැ අපි දන්න විදියට. අසංස්කාරිකව සිද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ සෙල්ලම් ටික දකින්න පුළුවන් වෙන්නේ කාය සංස්කාර නතර වුණාට පස්සේ. ආනාපාන සතිය හොඳටම කීකරු කරලා ඔහි යන්න පස්සේ මේ කයේ සෙල්ලම් වගේක් යනවා දිගටම. වේදනාවක් ඇදගෙනවා සද්ද වගේක් ඇහෙනවා නලියෙනවා ගැස් වෙනවා අවදි වෙනවා ඒ ඒ ටික දිහා බලනකොට පේනවා මේක කාගේ දෝ න්‍යාය පත්‍රයකට වැඩ කරන රූකඩයක් විතරයි කියලා. හැබැයි අපි දවසක කරන ක්‍රියාවලියෙන් 10 15 ඒක නියෝජනය වෙන එකක්. ඒක අපි දැනගෙන කරන සසංකාරිකව සිදු වෙන දේවල්. මොකද අසංකාරික දේවල් අනුන් අපිට කියනකොට අපි කේන්ති ගන්නවා. එහෙම නැත්නම් අපිට අදාහ ගන්න බැරි වෙනවා. එහෙම දෙයක් මං කිව්වේ නැහැ. එහෙම දෙයක් මං කිව්වේ නැහැ. එහෙම දෙයක් මං අදහස් කරේ නැහැ නේ කියලා. නමුත් අපි දන්නේ අපතුලින් ක්‍රියාත්මක වෙනවා. ඕක මේ නිකන් වෙන පැත්තකින් කියන්න පුළුවන් ඔය මේ ආටනාටි සූත්‍රයේදී ඒ සරුවඥ ගාන්සලකට ඇවිල්ලිවලා ඒ යක්ෂෝ කියනවා මම කුමර වාහන කුමාරි වාහන පාවිච්චි කරන මගේ ගමන යනවා කියලා. ඒක එක්කනට ආවේශ වෙලා මෙතන ඉන්න කොළඹට යන කෙනෙකුට ආවේශ වෙච්චාම යක්කයාට නිකන් කොළඹට ලිෆ්ට් එකක් හම්බ වෙනවා. යක්ෂයෙකුට ප්‍රේතයෙන්. ඉතින් එයා ආවේශ වෙලා ඒ ගමන කරගන්නවා එයාලා මාගේ. එයාලව කියවනවා. එයාලව හිතවනවා. ඉතින් ඒකට මේ මිනිස්සයා කියන පිස්සු කතා කරනවා මම මෙහෙම එකක් කෙරුවෙත් නෑ මම ඇත්ත එක එහෙම ගියක් කියන දැක්කෙත් නෑ දන්නෙත් නෑ කියලා. යකා මෙහෙම මෙහෙම කියලා හේ හේ වැඩේ හැදි කිව්වා. ඒකේ අන්තර වන්නට යකුණට වන්න වෙනවා. වෙස්ට් එකේ ඔක සිසොෆෙනික් සිසොෆිනියා කියලා කියනවා. චරිත දෙකක් අංගපානවා. එක්කෙනෙක් ඉඳපු ගමන් කිසිම තේරුමක් නැතුව සම්පූර්ණ වෙනස් චරිතයක් රංගපාලා ආයෙ සීහාපකට පස්සේ මේ මොකද උනේ ඇයි මේ කියන්න පටන් අරගන්නවා. ඒ සෙල්ලම් ටික භූතයෝ කියනවා නම් භූතයෝ කියකිය ආටනාටි කියනවා නම් ආටනාටි කියකිය මේ නැත්නම් නිකන් හතරමා භූතයෝ කියනවා හතරමා භූතයෝ කියත හැකි. නමුත් කාය විඤ්ඤාති කාය සංස්කාර නතර කරලා වෙන දෙයට හිත දීලා බලා ඉන්නවා කියලා කියන්නේ ඔන්න ඔය සෙල්ලම් ටික අස්පනා අපිට දකින්න එක. මොක අනිත්‍යයි කියලාවත් දුකයි කියලාවත් අසුබයි කියලාවත් හොඳයි නරක මොන જાති කියන්නේ කියත් පටලවනවා. හිත හොඳ කය හොඳට තැම්පත් කරලා ওই විකාර ටික වෙන්න ඇරලා බලන්න ඉන්න එකයි තියෙන්නේ. එන්නේ ඒ ටිකයි බුදුහාම කියන්නේ මේක අනිත්‍යයි කියලා දැකපන් කියලා. එතකොට මේක දුකක් මට ඕන විදිහ නෙවෙයි නෙවෙයි අනන්නේ. ඒ වගේ මේක අනාත්මයක් මට ඕන විදිහ නෙවෙයි පාලනය කරන්න. ඔතනින් අල්ලන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට ඊටු 190ත් ඒකම තමයි. ඉබේ අපෙන් අපිව කාය අපේ වාහනයක් විදිහට පාවිච්චි කරගෙන එක්කෝ කෙලේශයක් එක්කෝ යාටනාට ඉන්න භූතය යක්ෂයෝ. එහෙම නැත්නම් අපේ පරණ පුරුද්දක්. එහෙනම් කවුරු හරි හෝනියම් කරලා කියන්නකො. වංජනමක් <laughs> වලලලා ඒ මිනිස්සේ අංජනව පේ කරනවා. ඒකට අපි නටනවා. ඒ කවුද භූත නැත්තේ? කවුද പ്രേත නැත්තේ? කවුද උම්මත්තක නැත්තේ? ඔය නටන කපුවටත් උම්මත්තක ඌණියම වල්ලන එකටත් උම්මත්තක නටන එකටත් උම්මත්තක තමයි. බුදුහාන කියන එක නම් ඌනි සකල ලෝකෙම උම්මත්තකයි. ඒ නිසා මේ ලෝකෙට නස්තත්‍රේ බලපානවා. මේ ලෝකෙට භූතයෝ ප්‍රේතයෝ ඉන්නවා. මේ ලෝකෙ මෝහණියන් තෙල්ලන් තියෙනවා. හැබැයි කාය සංස්කාර නතර කරනකොට ඔය තේරම නතර වෙනවා. ඔය මොනම දෙයකටවත් කිට්ටු කරගන්න බැරි වෙනවා දන්නවා. මේ සියල්ල අපේ පාලනය අරතට ගන්න බෑ. ඒකයි සත්‍ය කියලා. ඒ නිසා ඒ කවුරු හරි ඇවිල්ලා මේකේ කියලා කියනවා මේ මල පහන් බීම වගේද දැනේ. දැනෙනව නේ තමාට වෙන්නත් ඉඩ තියෙනවා. වෙනදා එහෙම ඕක වුණොත් එහෙම වස කෙලියයි රෙද්දෙර උණයි කියලා. ඉතින් ආය නැ මොනම නම්බුකාර කෙනෙකුට උනත් ඉවරයි වැඩි. නමුත් මේ හැටි මේ කේමනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ අපිත් අද උදේ බණක් ඇව්වා. පුදුමාකාර පිරිසුදු ස්වාමීන් වහන්සේනවා. දානවල මේ ඉස්කෝලේ බණ ගහන එනකොට ධම්මකුත් ආසන ගායි මෙන්න මෙතෙන්දි බඩ ගියා. මේ තාත්තා ශාලාවගාදී එහෙම අඳනේ බඩ ගියා. කිසිම පාලනයක් කරගන්න නැහැ. මට හිතා ගන්න බැරි වුණා මොන්නම ඉඟියක්වත් පෙන්වෙන්නේ නැතිලු. පාර යන ගමන් අඳුර පිටිම බඩ ගියා. ඊට පස්සේ අඳුර කල්කල ආයසුමේ කොහොදලා තියන්නේ කියලා. මං හිතුවා කලන්ත හැදිලා වැටෙයි කියලා. හොඳට භාවනා කරලා තිබ්බා. කොච්චර පිසිදු වුණත් මොකද කරන්නේ? මුත්‍රා පිට වෙනවා. හරි දාපු පාසු මත මෙතනින් බටේ දාලා තින්නේ කතා කරනකොට කෙලේනවා. කොච්චරක් කෙලේනවා. දවස පුරාම ගඳයි. ඉතින් අපි දැන් කෙල ටිකක් වැටුනොත් එහෙම අම්මෝ අපිට ඒක කෙල වුණා තමයි. වැඩි කෙල වෙනවා. ඉතින් මේ පොඩ්ඩ වයර් මාරු වෙන්න ඕනේ සෙල්ලම දැනගන්න. ඔය මේ මොනවාද අල්සයිමර් කියයි. ඔය ලෙඩාවට පස්සේ පාකින්සන් කියයි. ඉතින් ආවට පස්සේ කතා කරන්න යන්න එපායි. ඔය තියෙන අපේ තියෙන ওই නීට්වට ඉන්න ගතිය, පිරිසිදුට ඉන්න ගතිය, තරුණකම, තරුණහම ඔක්කොම ඉවරයි. ওই ටික වෙනකන් තමයි ඔය ලිපදිනී ලිපදිය මොලවන තෙක්තිය සැලියේ නැත්නම් කොමන නැටුම් කෙලි කවට සිනාදා. බුදුරජාණන් කියන හොඳ වෙනම කලු කෙස්ටියේදී ජීවිතේ ප්‍රථම යාමයේදී භාවනා කරලා කාය සංස්කාර නතර කරලා මේ කෝලම් ටික දැක්කනම් ඊමණසේ එතෙන්දිම දන්නා වයසට ගියාමත් ওই ටික තමයි මට වෙන්නේ ලෙඩ වුණාමත් ওই ටික තමයි වෙන්නේ මරණයේදීත් ওই ටික තමයි වෙන්නේ දැනටත් වෙන්නේ ওই ටික තමයි. ඕකේ කිසිසේත්ම ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. මොකද මේක මගේ නම් තමයි ලැජ්ජ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට ලයිසන් එකක් දීලා තියෙනවා මේක හොත්තට දැකලා මේක මගේ නෙවෙයි කියපන්. මේක මම නෙවෙයි කියපන්. මේක මගේ ආත්මෙ නෙවෙයි කියපන්. ඒ ටික අල්ලන්න ලේසි මේ අසංස්කාරික කාය විඤ්ඤාත්‍ය දකපු දවසේ. ඒකට අසංස්කාරික වචී විඤ්ඤාත්‍යක් තියෙනවා. මෙයාට මම කතා කරන්න ඕනේ වුණාට මෙයා මූණිච්චාට කතා කරලා මම මෙයාත් එක්ක තරහක් තියෙනවා නම් අපි නොදැනුවත්ව වචන දෙයක් පනිනවා මෙයාගේ පපුවටම වදින. පපුව ගීර්ගාන වචන දෙයක් කරනවා ඒ වෙලාව හිතලා නෙමෙයි කියවෙන්නේ. කිය වෙනවා. ඒ මනුස්සයාට අප්සෙට් මටත් අප්සෙට් දැන් මේ පසුබිමට සාපේක්ෂ නෑ මගේ මේ මූඩ් එක පසුබිමට සාපේක්ෂ නෑ මගෙන් යන වචනේ. හැබැයි අර දිගට කැකෑරිච්ච දේ ඔක හොඳට සිද්ධ වෙන්නේ බැඳලා අවුරුදු 40ක් විතර ගියාට පස්සේ දෙන්නට දෙන තරහයි නම් හොඳ දෙල්ලන් තියෙන්නේ ගෙවල් වල. ඔය අර එපා වායට හොදි බෙතනවා කියන කතාව අහලා දෙනවා. ඈ? එපා වායට හොදි බෙතන කතාව අහලා දෙනවා. ඒ දෙල්ලම තමයි වෙන්නේ. ඒ ගෑණි එපා වාය වෙලා ගොඩක් කල්. එයාට හැමදාම ගෑණි කියලා කන්න දෙනවා. හැබැයි ගෑණික වෙන අදහසක් තියෙනවා වෙන වාය කෙනෙක් ගැන. මේ තමයි කසාද වාය. ඉතින් හොදි ගත්තාම හැලියේ ඉඳලා හැඳ ගත්තාම මෙත බිම දිගට හලාගෙන ගිහලා ඔහොම කළා දානලු බාල්ලි අර මේකට. ඉතින් අර මනුස්සයාට පේනවා මේ කාටද හොදි බෙදන්නේ කියලා. හැබැයි ඒ මනුස්සයා මුල සිට අග දක්වාම කිසියෙත්ම හිතලා නෙමෙයි කරන්නේ. ඒ අර හිතේ තියෙන ආකල්ප ක්‍රියාත්මක වචනත් ඒ වගේ තමයි. ඉඳපු ගමන් කියවෙනවා. ඒ වගේම මනසත් වැඩ කරනවා. ඒ ඉදහාට ගියාම දැන් අපි මම දැකලා තියෙනවා රිලව් එක සෙල්ලමේදී මම රිලවුන්ට ගහනවා දැකපුවා. ඒ නිසා උන්ට අල්ලන්න බෑ මේ නහමතුරු මට ගහන හාමුදුරුද අරහමතුරු නැද්ද කියලා. ඌ නිකන් මූණ දිහා බලාගෙන ඉන්න මොකාට දෙන්නේ කියලා. දැන් මම බය ගන්නක් දැක්ක බය ගතියක් දැක්කොත් ඌ දන ඌ තමයි මිනිහ කියලා. ඌ පැල්ල කරදර කරන්නේ ගාම කවුරක්වත් දන්නේ නැති විදිහට ගියාම ඌ මෙහෙම යන්නදල්ලා බලාගෙන ඉන්න මේ නිකන් කොක්ක දාලා බලන හැම කනවද කියලා. කෑවේ නැත්තම් මොනවක්වත් නැහැ. ඒ කියන්නේ අර ඇඩ්‍රිනලින් ස්‍රාවය, මානසික මනසට යන ස්‍රාවය ඉබේම ක්‍රියාත්මක වෙනවා. අපි හිතන්නේ මේක මේ ටෙලිෆෝන් කෝල් එකකින් යනවා අනම්මනම් කියලා. නෑ මේ මේක මේ ඒ මනස ක්‍රියාත්මක වෙනවත් එක්කම ඒ මේ රසායනික ස්‍රාව ගැප්පිට කරනවා. ඒ ස්‍රාව වලට තිරසනු බොහෝමත්ම සංවේදී. ඒක පාඩම වැඩ කරනවා. ඒක කතාවක ලියලා තියෙනවා මේ මිනිස්සයා ඒ ගෙදර ඉතාමත්ම සුහද නිතර යන්නේන කෙනෙක් අවුරුදු 20කට විතර ඇවිල්ලා නැහැ. මොකක් හරි එකක් වෙලා පිට වෙලා. පස්සේ දවසේ ගෙදර යනකොට ගෙදර කවුරක්වත් නැහැ. ඒ මිනිස්සු අපුරුද්දට ගෙට ගිහිල්ලා තේ එකක් හදාන වෙලාව දැන් එනකොට සෙටි වාඩි වෙලා පත්‍රේ බල බල ඉන්නවා. බල්ලත් බුදියා ඉන්නවා ළඟ. අර ගිටාපු කාන්තාව දැකලා අයියෝ අවුරුදු 20කට පස්සේ කවදාද කියලා. කිව්ව එක පාරට බය වෙලා කිව්වල ඇයි කිව්වල ඔය බල්ලා මිනි කනවා අයියෝ. කියනකොට නම් බල්ලා කෑවලු. එතකන් අරයා ඉඳලා තියෙන්නේ පරණ බල්ලයි කියලා. ඉස්සරහිට බල්ලයි කියලා. ඉතින් එයා බල්ලට ඇවිල්ලා තට්ටු කරලා බල්ලත් එක්ක ඉඳලා තේරක් බීලා මේ බල්ලා බුද්ධි කරන හිටියේ. අර කාන්තාව එනකොටම කිවලු සුවද බව පෙන්ලා කතා කරලා අයියෝ ඇයි කියලා ඔය ඔය බල්ලා මිනි කන බල්ලෙක් කියලා මෙයා මෙයාට එක පාට බය වුණා. බය වෙනකොටම බල්ලා රසායනිකව සම්බන්ධව බල්ලා කෑවලු. කාන්තාව දන්නවා මිනිස්සයා දන්නවා සිද්ධ වුණාට පස්සේ මොකද උනේ කියලා. ඔය සිද්ධ වෙලා තියෙන්නේ අසංස්කාරික වැඩ පිළිවෙලක. මෙන්න මේ මේ අනුන්ගේ න්‍යාය පත්‍රයකට අපි දැන් දාස වෙලයි තියෙන්නේ. අපි රූකඩ වෙලයි තියෙන්නේ. ඉතින් අපිට මේ රූකඩ භාවය පිළිගන්න ලැජ්ජයි. අපිට කියන්නේ ලැජ්ජයි අපි මේ කෙලෙස් වලින් වයර් වලින් වැඩ කරන යන්ත්‍රයක් කියලා. අපි කියන්නේ එහෙම නේ මට හිතු කියන තැන හිටින්න ඕනේ, මගේ දරුවොත් හිතු කියන තැන හිටින්න ඕනේ, මගේ රජුටොත් හිතු කියන තැන හිටින්න ඕනේ. මේ සියල්ල මම පාලනය කරනවා කියන්නේ. ඒටි මේ කටේ තියෙන හරිවන්දෙන් දවසක රෙද්ද පල්ලෙන් බයි. බුදුජානක කියන්නේ ඔක කොහොමඩක්වත් හරිවන්දමක් බව දැනගෙන කටයුතු කරන්න කියලා. කාටවත් අnder පාන්ට යන්න එපා. මේ තමයි ස්වභාවෙත්. අනුණ්ඩ තියා Tamandoවත් Tamanට ඕන දේ කෙරෙන්නේ නැහැ. මට මතක නැහැ චිත්‍රපටය මොකද්ද කියලා. ඒක මම බැලුවෙත් නැහැ චිත්‍රපටය. ඒ වුණාට යුනිවර්සිටි එකේ ඉඳලා කීප දෙනෙක් ඒක පොලිසිය මට මතකයි. ඒ ජෝබේ වික්‍රමේ ඉන්නවා ගල්වැඩි දාන මිනිසෙක් විදියට. මිනිහට ගල්වැඩියක් පොපුරලා ගිහිල්ලා මූණකට රිවර්ට් වෙලා ගිහිල්ලා. හැබැයි හරි විහිළුවේ පස්සේ යාළක වැඩ කරන මේ ආගේ බාප්පගේ පුතෙක් වෙන හරි කවුරු හරි ගමන කොල්ලෙක් ඉනවා හරීම සුවදයි මෙයත් එක්ක. ඊට පස්සේ ඌ නිකන් බාප්පා ගිහින් නිකන් අහනවා බාප්පා මේ දැන් මේ අබ්බගත වෙන්නේ මේ ඒතර මෙයා කියන මම ඒ කාලේ පුළුවන් කාලේ හොඳට සෙල්ලම් කරපු කෙනෙක් මම සන්තෝෂෙන් හිටියා. ඉතින් බාප්පේ උඹට මොකද උනේ? නෑ පුතේ මම ඒ කාලේ ගල්වැඩි දැම්මා. මම හරි දක්ෂයි. ඒක දවසක් මේ ගල්වැඩි පොපුරන දැන්න මං ගියා. ඉතින් අහනවා ඇයි බාප්පේ ඉතින් උඹ ගල්වැඩි දාපු මිනිස්සෙන් නම් ගල්වැඩි පොපුරන බව දැන ඔතින් ගියේ? නෑ ගියා නෙවෙයි පුතේ ග්‍රහය වෙලාවට මම අරන් ගියා. ඔච්චරම මුළු ජීවිතේම ගියා නෙවෙයි ගහ ඇංගියා තමයි. අපි මෙතන ඉන්නේත් දැන් මේ මොහොතේ මෙතන ඉන්නේත් ග්‍රහය අරගෙන ආපු නිසා. අපිට උන්ලාට මේකට ඉන්නත් බෑ අපිට උන්ලාට මේකේ යන්නත් බෑ. අපි මේ සැලසුම් කරපු කට්ටියට සැලුට් ගහනවා. ඔයගොල්ලෝ බයිලා කරන්නද වෙන්නේ නැත්තම් වෙන්නේ තමයි. ඒකෙන් කියන්නේ මේ සැලසුම් එපා. නෑ ගොඩක් සැලසුම්කින් තමයි වෙන්නේ. හැබැයි අපි 100 ගාණක් ඉඳ තියන්න ඕනේ. කවුරු මොන જાති දෙල්ලමට ගියාද? මේ ලෝකේ වැඩ කරන්නේ දෛවයේ හැටියට, කර්මයේ හැටියට. ඒ කර්මෙට ඉඩ තියලා ඇයි අපි මෙච්චර සැලොන් කරපුවා මෙව්වා මෙහෙම වෙන්නේ? ඇයි මේ අයිතියක් නැහැ අපිට කියන්නේ. බෞද්ධ වශයෙන් අපිට අයිතියක් නැහැ. ඒක තමයි විපරිණාමය කියන්නේ. ඒක තමයි අපිට ඕන විදිහට මේක හිතින් නැගෙන නිසා ඒක දුකයි කියන්නේ. බුදුහාමුදුරු කියන නිසා මේක අනාත්මයි කියන්නේ. පිච්ච දෙයට එන්න සේරද කියලා. කවුරු පිළිගන්න කැමතිද? ඇහුණා. අපිට නම් කීයගේ පිනපව කියලා කර්මේ සහ කර්මඵල යදහන් නිසා නමුත් මේ ලෝකේ වැඩ කරන ලෝකයේ කියන යන්ත්‍රයේ අත්පොත හම්බෙලා නැහැ අපිට තාම. ඔය බුදුජානනාංශය ඒක කියලා දෙන්න දීපු එක තියරි එකක් තමයි කර්මේ සහ කර්මඵලය කියන එක. ඊට පස්සේ වංචනික ධර්ම කියලා જાතියක් තියෙනවා. ෂටගති කියලා જાතියක් තියෙනවා. මායාවී ගති කියලා જાතියක් තියෙනවා. මේවා මේ වෙලාවේ වෙනවා. පිනපවනම් වෙච්චි ප්‍රෝග්‍රෑම් එක පස්සේ බලන එකනේ. මේ වෙලාවෙත් වෙන්නේ ඉතියි. දැන් මම කැමති නැති වුණාට මට වංචනික ධර්ම නොවේවා මම හරීම අවංකව selfless වැඩ කරන්න කැමති. මොකද කරන්නේ මේ මේ සෙන දෙන්නෙක් දකිනකොට අපි එකිනෙකාට රඟපාන්න පටන් ගන්නවා. ඒ ඒ හැටි. ඉතින් ඒකට අපිට දොස් කියාගන්නත් බෑ නෑ කියාගන්නත් බෑ. මේක වෙනකොට හරියටම දන්නවනම් මෙන්න මේක කෘතිමයි මේක ස්වභාවිකයි කියලා එහෙනම් අපි දෙනවා අතින් අත දීලා කියාගත්තේ කියලා රාත්තල් ගා කන මඩ කනවා නමු රාත්තල් ගාන දානවා මෙච්චරක් මඩ කාලා තියෙන්නේ කියලා. අන්න ඒක දැනගන්න පිළිස තමයි අපි සබ්‍රක්‍මචාරින් වහන්සලා කියන්නේ දැනගන්නවා. කොච්චර අපි ස්වභාවිකව එහෙම නැත්නම් ප්‍රകൃතිව හැසිරෙන්න ගියත් මොනවදෝ අපි අතින් එනවා. මොනවදෝ අපි අතින් එනවා. ඕක බුදුහාමර කියන ඕක චිත්ත නියාමයට බාර දෙන්න, ධර්ම නියාමයට බාර දෙන්න, කම්ම නියාමයට බාර දෙන්න, යුතු නියාමයට බාර දෙන්න. ඒ කර්මේ සකරවල කියන හතර එකක් විතරයි. තව චිත්ත නියාම කියලා જાතියක් තියෙනවා. උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, බීජ නියාම, නියාම පහතිය. ඒ නියාම ධර්මත් එක්ක බලනකොට අපි වැල් ගැඩවිලෙක් තරමටවත් තරපේක් විසින් හලන්නද හැවක් තරමටවත් කොඳුරට පෙලක් තියෙන සතෙක් නෙවෙයි. මේක පිළිගන්නවා නම් පුළුවන් තරම් මම කියන්නේ නෝන්ජල් කරන්න කියන කතාවක් නෙවෙයි. මේ කවුරක්වත් මේ මොකද කියන්නේ මේ අතපල්ලේ දාන්න කියන කතාවක් නෙවෙයි. ඒක දැනගත්තයි කියලා අපේ මේ නම්බුකාර ජීවිතේට සීලෙට මොනවක්වත් වෙන්නේ. මේක අනාත්මයි මේක අනාත්මයි කායික වශයෙන් බලනවා නම් වාචික වශයෙන් බලනවා මානසික වශයෙන් බලනවා නම් 100ට ගාණක් හොඳට සමය මේ විපස්සනා කරන එක නෑ 100ට 20ක් 30ක් විතර අහුවෙනවා මේ හරියට මම කොච්චර කරකව මට පාලනය කරන්න බෑ ඒක පිළිගන්නකොට ලොකු ධර්මයක් ඇටේනවා මේක අනාත්මයි මේක අනිත්‍යයි මේක දුක්ඛයි දන්නේ නැති එක්කන ඔලොමලයි ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම් කියලා මෙයමයි සත්‍ය අරකම මේ බොරු ඕන කෙනෙකුට ඕනනම් Tamanne බැරිද Tamanට සිල්වන්ත වෙන්න ඕන කෙනෙකුට බැරිද ගුණවන්ත වෙන්න ඕන කෙනෙකුට බැරිද මේ සදාචාර සම්පන්න වෙන්න ඒකට ඕන නැතිකමනේ තියෙන කියලා අපි කියනවා. එහෙම ඕන ඕන වෙලාවට කෙනෙකුට සදාචාර වෙන්නත් බෑ සදාචාර නොවෙන්නත් බෑ. මේ ධර්මතාවයේ දිහා බලලා නොසැලී ඉන්න පුළුවන් නම් ඒකට සරුවච්චයි කියයි. ඒකට කියයි හොඳට අස්ලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැති ගතියක් කියලා. ඉතින් ඒක මේ මේ ජීවිතේ පුරාම මුළු සමාජයේ පුරාම සදාකාලිකව තියෙන දෙයක් නෙවෙයි. ලෝකේ වහගෙන මේක ජීවත් වෙන්නේ. යථාර්ථයේ වහගෙන ජීවත් වෙන්නේ ලෝකේ තන්නේ කර රංගපෑමක් කරන. තන්නේ කර වෙළඳ ප්‍රචාරයක් මේ කියන්නේ. තන්නේ කර ලාභ සත්කාරයට කරන නාටකයක් මේ කියන්නේ. නමුත් බුදුහාමර රෙද්ද උසලා වෙන්නම මෙන්න මෙතන බලපන් අහු වෙනවා වැඩි. ඒ ටික තමයි ඔය සීල සමාධි ප්‍රඥාවලින් විපස්සනාවෙන් පෙන්වන්නේ කාය සංස්කාර නතර කරලා ඒ සංස්කාර වගේක් කරනවා. වචී සංස්කාර නතර කරාට විඤ්ඤාති වගයක් යනවා. චිත්ත සංස්කාර නතර කරාට විඤ්ඤාති වගයක් යනවා. ඒක දිහා බලනකොට මම ඒකට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. උඹට උඹට එදාට තමයි උඹ පච වෙන බව මේ මේ මේ උඹ නිකන් ඔක්කොට කඹරන්නේක් විතරයි. උඹට කිසිවකේ අයිතියක් නැව බත් බැලේක් විතරයි ඔය. උඹ නිකන් දාල්ෂේක් විතරයි. ඒ බව පිළිගන්නේ නැතුව උඹගේ අයිතිවාසිකම් කියන්න ගත්තොත් ඒකාන්ත අපි ઈચ્છා බංගත්වකටපත් වෙනවා. ඉතින් ඒක නිසා මේක දන්න මේක කියලා දෙනකොට හුඟව දෙනෙක් හිතනවා බුදුරජාන් වහන්සේ උච්ඡේදවාදී නාස්තිකයි මිනිසුන්ගේ ආත්ම ධෛර්යය බිඳිනවා නෝන්ජලේ කරනවා කියලා. බුදුන්ස කියනවා එහෙම නැතුව මරණ මොහොතදී මේක දැනගත්තොත් ලෙඩ වුණාට පස්සේ දැනගත්තොත් වයසට ගියාට පස්සේ දැනගත්තොත් ඉතින් මනසට අබැග්ග දෙකක් සිද්ධ වෙනවා. දන්නේ නැතිකමයි එකක්. අනිත් එක ශාරීරික වශයෙන් ඒකාන්ත වශයෙන් දුකටපත් වෙනවා. හරි අමාරු. ඒ නිසා පුළුවන් තරම් කල්ැතුව දැනගෙන පාවිච්චි කරන්න කියනවා ඒ කණ්ණාඩිය හරහා ජීවිතේ දිහා බලන්න කියනවා කිසි කෙනෙකුගේ වැරද්දක් වැරද්දක් විදිහට දකින්න අපිට බුදුහාමුදුර අවසරයක් දීලා නැහැ. අපිට මේ අධිකාරී ශක්තියක් දීලා නැහැ. ජනස් කියනවා දැක්කනම් අපිට තියෙන එකම දෙයයි තියෙන්නේ ඒ පුදුරට විවේක වෙච්ච වෙලාවේදී ඉල්ලීමක් කරොත් කියලා දෙන්න. එහෙම නැතු ඒ මනසට ගහපා දෙන්න. ඒ මනසක උළුවට වක් කරන්න කිල්ලෝරක් කරගන්න බැරි කර්ම රාශියක් රැස් වෙනවා. මේකෙන් පේනවනේ තමන්ට ඕන වුණත් තමන් හොඳට බලා හිටියොත් තමන්ගේ කයවත් තමන්ට පාලනය කරගන්න බෑ සෑහෙන ප්‍රතිශතයක. එහෙනම් අපි කොහොමද කවුරුත් ඒවා පාලනය කරන්නේ? ඒ නිසා මේවා මේ වගේ ස්වභාවක අපිට ලයිට් නැතුණත් ෆෑන් නැතුණත් හකච්චා කරතයි. වෙන තැනක එහෙම හිතුවොත් හිතන්න අපි මේවා ප්‍රසිද්ධියේ ටෙලිවිෂන් එක රේඩියෝ එක හතරමං හන්දිය කිව්වොත් අපි කොච්චර ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා. මාන්නේ ස්තබ්ද වෙච්ච, තණ්හාවෙන් පෙලිච්ච මම මේ කියා ගන්න සමාජයකට මේක කිව්වොත් එහෙම මේ මිනිසුන්ට වෙන්නේ පෝරකයක් උඩ තියලා ලෑල්ලස් කෙරුවා වගේ. කොක්කේ තමයි. අපි ටික ක්ලාස්සිලා ඉන්න නිසා අපිට හිතුණා නෑ මේකත් වටිනවා මේ විදිහට හොයලා බලමු නේද බැලුවොත් ටිකක් වැරද්දක් නෑ නේද කියලා මොකද දැහැන තුරට සීලෙකින් යමක් අතහැරලා ඒ සමාධිය යමක් අතහැරලා ඉන්න නිසා මේක තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවනම් කියන්න තියෙන හොඳටම හොම්බර දෙයක් අනින්න ඕනේ පිටියකට හිර කරලා. අනික් වෙලාව ගැහුවා ගන්න. ඉස්සලා හිර කරන්න ඕනේ පිටේ. ඔයගොල්ලෝ දෙකක් අනපුවාම එල්ලෙන්න බැරි වෙන්නේ හිර කරගන්න. ඒක තමයි සීලෙමයි සද්ධාවෙමයි සමාධියමයි කරන්න හිර කරනවා කියලා. හිර කරලා අල්ලලා දීපුවාම හක්කුක් නැති වෙන්න දෙන්න. අපි අපච්චින කාලේ කියන්නේ ගහපන් ගහනකොට අඬන්න කියලා. අත ගන්න ගන්න. බුදුහාමුදුරුවෝ ගහන්නේ මොකුත් නෑ අය වට කරලා හිර කරලා දෙන්නේ අය හක්කුක් ගන්න බැරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේ පෙන්වූ ධර්ම ධර්මානුකූල කම කරුණානුව මම හිතනවා මම ශ්වසන අපි මේ තත්ත්වවාදී උදොනස් කරපුවේ කරුණුන් අපි පිළිසිද්ධ වෙන්න ඕන. මොකටද? තත්ත්වවාදී උදොන නැති කරපු නිසා තමයි මේ මේ මේ ත්‍රස්ත තත්ත්වවාදී උදොන නැති කරපු නිසා තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු එයාට පින් දෙන්න ඕන. නමුත් දැන් බලන් ගියා මේ දෙගොල්ලෝම ද්වේෂය මියගිය නිසා යම් විදිහකින් යම් කිසිකම අපායකට ගියොත් ඔය කර්මෝන බලකොල එතනක් ගැටුම් කාල විකල්පයක් නිර්මාණය වෙන්න පුළුවන් නේද මට කනගාටු ඒගොල්ලෝ ගැටුම් තුනක් මහත්දේ නොගියින් ගැටුමකට තද වෙනවා <laughs> ඒකට අපිට මොකෝ අපිට ඉස්සලත් ඒගොල්ලෝ ගැටුණා දැනුත් ගැටුණාදී අපිට මොකෝ මොකෝ අපිට අපිට මොකෝ ඕකෝ ඒක කල්පනා කරලා මොකටද නිකන් පෙට්‍රල් පොච්චන්නේ. අපි අබිරමණය කරන්න ඕනේ. සාහසනේ අබිරමණය කරන්න ඕනේ. අපි ඉඳ ඉන්නේ විනෝදෙම්ම මැත්තේ. ඔව් මේ රෑ. ඌව ගැන මොන්නම දෙයක් කල්පනා කිරීමෙන් අපිට ඒගොල්ලන්ට වැඩකුත් නැහැ. අපිට වැඩකුත් නැව සම්පප්පලාප වෙනවා. අපිට තියෙන්නේ අපි දැන් ඉන්නවා ධර්ම සාකච්ඡාවක් අපි මෙතන ඉඳගෙන ඉන්නවා මට මෙහෙම අදහසක් ආවා ඒක හොඳයි නරකයි කියලා ඔය ඔය ඔය જાතියෙන් අපේ මේ හැමෙන් එහාට ගිය මොන දෙයක් කතා කරන්නේ. ඒව නිකන් ප්‍රකල්පන විතරයි. ඒව නිකන් සයිකොලොජිකල් ගේම්ස් විතරයි. මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ. මට නම් තියෙන්නේ ත්‍රස්වාදී නැති කරපෙන්නට වගේ ඇති කරපෙන්නට පේහා සමාන පින් දෙන්න හිතනවා. මොකද ඒ දෙන්නට ඒ වැඩේ නොකර බෑ. ඒ යුගයේ එනකොට ඒගොල්ලෝ ඒක කරන්න ඕනේ. ඒක මේ තත්ත්වවාදී නෙවෙයි. හැමදාම අවුරුදු ගානකට පස්සේ මේ චක්‍ර වගේක් යනවා. ඒ චක්‍ර කීයද හැකි තව ටික දවසකින් මේක වෙනවයි කියලා. ඉතින් ඒකට ඒ මනුස්සයා ඒ වැඩේ කරනවා. එයා අතස්තවාදී කරනවා. තව කෙනෙක් කැලේ නතර කරනවා. ඉච්චා. මම හිතුව ස්වාමීන් වහන්සේ දැන් අර විදුලතයගේ ප්‍රශ්නයක් ගන්න දුබහම කුම්පාර කැරියා. වැඩිලා බැලුවා හරියන්නේ නැහැ. පස්සේ බලනකොට මේක කර්මඵලයක් අවලෙන් කියන්නේ. ඉතින් මට හිතුණා මේක මෙච්චර ප්‍රශ්නයක් ඇති වෙන්න මේක පෙර කර්මපතයක් තමයි මේ සිද්ධුනේ කියලා බලන් ගියා. ඒ ඉතින් අපි සාමාන්‍යයෙන් අර අර පාදකම්ම කියවගේ අපි කර්මෙට හේතු කරනවා. කර්මය ඔය හාරණ හතරකින් එකක් විතරයි. නියම ධර්ම හතරෙන් යමකට හේතු හතරක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් අර චිත්ත නියාමයේ, කම්ම නියාමයේ, බීජ නියාම, උතු නියාමයේ ආදි වශයෙන් තියෙන නියාම ධර්ම වර්ගයක් යන්නේ. අපිට තේරුම් අරගන්න තියෙන්නේ ඒ දේ නියෝජනය වුණාට යට දැන් අපි මේ කතා කරන්නේ તો මොකද්ද නියාම ධර්මයකට තමයි. මොකද්ද හේතුඵල ධර්මයකට තමයි. ඒකෙන් හරි ගියත් අර දුනත් අපි කොහොමද මේක මම කියාගන්නේ කොහොමද මගේ කියාගන්නේ එතකොට අපිට පුළුවන් අර ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. ගෝවාස් කිව්වා මම එදා මහබම් කේ සේවය කරන සමහර කල් ජීවිතවල කියන බුල්බම් වාස්කෝ ඒක අපුත් මගේ දානවා. එදා උනා නම් টොප් වැඩේ. පොඩියක් අත් හිටියා මං කිව්වා අනේ උඹ යට තට්ටුවේම හිටියා නම් එදා. අනේ ඒක ගිහිල්ලා අර බොරැල්ල වෙන වැඩකට ගිහිල්ලා ඒ වෙලාවේ යට වෙලා නැහැ. මට මං ඒතකොට උරුමේ හිටියේ. ඒතකොට මහත් එක්ක හතර දිනක් සෙන්ට්‍රල් බැංක් කට්ටිය භාවනා කරනවා. ඊට පස්සේ ගියා මෙහෙම සානංශ යටටට්ටුව ගිහිල්ලා ආයෙ නම් මං කෝ හරි මෙහෙම හත් දවස් දාන්න දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ගිහිල්ලා එළ කිව්වා අක්ක බේරලයි කියලා. භාවනා මධ්‍යස්ථානයේ ප්‍රයෝජන ගන්නා මధుරදල් රාමෝ තුල සිටිද්දී එම රාමෝද චලණය වනු දැන්නා. මේ සිදුවන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේ නිදුක් නිරෝගීව ප්‍රාර්ථනා කරමි. මේකට මට කියන්න දන්නේ රාමෝ තුල සිටියේදී එම රාමෝද චලණය වනු දැන්නා. ඉතින් උලන් වැදිච්චාම චලන වෙන්න පුළුවන්. ඉතින් මොකද්ද ප්‍රශ්නේ මෙතන තියෙන්නේ? භාවනා මධ්‍යස්ථාන තියෙන රූප මතුරු දැල් හෙල්ලෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ. හෙල්ලෙන්න පුළුවන්. ඒ නිසා මේ මේ මම හිතන්නේ එහෙම කරන්න නරකයි. මතුරු දැල් හයියෙන් අල්ලන්න නරකයි. ඒක හෙල්ලෙන්න තියන්න ඕනේ. ඒකට ඒක ප්‍රශ්නයක් කරගන්න. ප්‍රශ්නයක් කරගන්න එපා. බුදුජන් වහන්සේ දේශනාවලදී ගුණ නිර්මාණ ශිල්ප ගැන මොන මොන දේවල් පවසා ඇද්ද? කරුණාකර පැහැදිලි කර දෙන්න. මේ බුදුජානසී මේ මේ අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුරං කියලා ගහකාරකයා තමයි හොයාට ගියේ. මේ බුදු නිර්මාණ ශිල්පය තමයි හොයාගෙන ගියේ. දැකපු දාසික මීට පස්සේ තෝ එන්න බමයිත් කොහෙල්ලම් කරන්න කියලා සේරම විනාශ කරා, කැලි මණ්ඩලත් විනාශ කරා, පරාලස් විනාශ කරා, විසංඛාරගතං චිත්තං තණ්හානං කාය මජ්ජගා කියලා. බුදුජානසේ තණ්හාව සමකිරුවේ ගෘහ නිර්මාණයක් විදියට. ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදියට. ඒකෙදී අපිට ගන්න තියෙන්නේ මේ ගෘහයකින් අපි කරන්නේ අවකාශය කොටු කරන එකයි. ගෘහ නිර්මාණයෙන් අපි කරන්නේ මේ ඇතුලේ තියෙන වාතයෙන් තමයි මේ තියෙන වාතාශ්‍රයෙන් තමයි අපි වැඩගන්නේ. නමුත් ගෘහ නිර්මාණයේ තියෙන වාතාශ්‍රය කොටු කරන gadol වල සිමෙන්ති වල තමයි. මේක නිර්මාණය කරන්න කාටවත් බෑ. අපි ඇතුලේ වැඩ ගන්න හිස්තන හිස්තන මොන නිර්මාණශීලයටත් අහුවෙන්නේ නැහැ. ඒ හිස්තන කාටවත් හුලං අදින්න නැතු වෙන්න අහුවෙන දෙයට වට කරන එක තමයි නිර්මාණ ශිල්පියා කරන්නේ. ඒක රවුම් විදියට වට කරනවා, හතරස් විදියට කරනවා, ලී වලින් වට කරනවා, ඇස්බැස්ට් වලින් වට කොයි දෙයකට නිර්මාණ ශිල්පියා වුණාට අර මැද තියෙන තණ්හා මේ හිස්තන තමයි වැඩ ගන්න අපි. ගෘහේ වෙන්නේ ඒකයි. ඉතින් අපි සාමාන්‍ය ගෘහේ වටනාකම හිස්තන්ට නෙමෙයි දෙන්නේ බිත්ති වලට. වටපිට දේවල් වලට ඒ වගේ තමයි මේ මේ තෘෂ්ණාව කරන වැඩේ කිසිම කමකට නැති මේ හිතන කියන එකේ කිසිම වටිනාකමක් නැති එකක්. ඒකට පුදුමාකාර වටිනාකමක් දෙනවා නිර්මාණයකින්. ඒක ඔපලවනවා. අපි කියනවා ආලවට්ටම් දානවායි කියලා. ඒක හැදුවට පස්සේ අර හිස්තනේ හිස්කම මේ ශූන්‍යත්වෙ පේන්නේ. ඒක වට කරපු ආලවට්ටම යන වටිනාකමක් එන්න පටන් ගන්නවා. නැත්තම් ඒ ආලවට්ටම නැතුනට පස්සේ මේ හිස්තනේ හිස්තනම තමයි. ඒ නිසා නිර්මාණශීලීත්වය ගැන බුදුචර්යනාංශේ බුදුන්සේ කියලා තියෙනවා නම් කියලා තියෙන්නේ නාස්තික පැත්තෙන් උන්වහන්සේ කියලා තියෙනවා ලෝක වඩක කියලා. ලෝකේ වර්ධනය කරන්න කියලා. ලෝකේ වර්ධනය කරනවා කියලා කියන්නේ ඔය ගොඩනැගිලි හදනවා අනම් මනම් එක එක නිර්මාණ කරන ලෝක වඩක කියන එකට බුදුරජාණන් සඳහන් කරලා තියෙන්නේ සුසාන වඩක කියලා. අවසානයේ ඒගොල්ලන්ගේ වැඩ නිසා වැඩෙන්නේ සුසානේ මිනි කාණ තමයි වැඩෙන්නේ කියලා. ඉන්දියන් ජාතිය බෝ වෙනවා ඊට පස්සේ වැඩෙනවා. ඒ දවස්වල තිබුණා ඔය මේ පිටරටින් හරියට අපිට ආධාරය එන්න පටන් අරගත්තා. ඔය අපේ පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් එකම ඔක්කොම පිටරට සල්ලි වලින් ආවේ. ඒ කියන්නේ විශාල grant එකක් දෙනවා ඒගොල්ලෝ. grant එක ගෙනල්ලා ඉවරලා ඒකට වැඩ කරන විශේෂඥයොත් එහෙම එවනවා. අන්තිමට අර දීමු සල්ලි ටික දෙන ග්‍රාන්ට් එක ඔක්කොම මේ විශේෂඥයන්ට මම තමයි පඩියටම යන්නේ. ඒ නිසා මේ හොඳ සුපර් මාකට් වලින් කාලා අන්තිමට පොහොර ටික විතරයි ලංකාවට හම්බෙන්නේ. ෆර්ටිලයිසර් ග්‍රාන්ට් කියලා කියන්නේ වට. විශාල ගාණක් දීලා ඒකට එහි මිනිසුත් එවල මිනිසුන්ට කණ්ඩායමලා අන්සාර කක්ක කරන ටික විතරයි ලංකාවට හම්බෙන්නේ. සල්ලි ටික ආපහු එහෙ තමයි. ඔය වගේ තමයි මේ හැම නිර්මාණ ශිල්පයක්ම කරන දේෙන් ඉතුරු වෙන්නේ මේ මහ පොළොවේ මතු පිට කට්ටේ පොඩ්ඩක් කුණු කරන එක විතරයි. උඩ පිට මුද පොළොව මතු පිට තියෙන ජීවය ජීවත් වෙන පතු පිට කට්ටේ පොඩ්ඩක් අලාප්පල දාන එක විතරයි. කරන්න පුළුවන් නම් මොනවත් නොකර ඉන්න මේ ලෝක ධර්මයේ ලස්සනට මේක අපිට අවශ්‍ය දේ දෙනවා. ඒ නිසා බුද්ධ ජානනාංශය සඳහන් කරනවා උන්වහන්සේ දකින්නේ නැහැ කියලා මේ කැලේ විතර ලස්සන පද්ධතියක්. මේ කැලේ කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. සූර්යාලෝකය වැටෙනොත් ඒක ස්ථාවර කර ගන්නවා. වැස්සක් කරනොත් ඒකෙන් වැඩ ගන්නවා. හරහා යන හොලගෙන් වැඩ අර ගන්නවා. ඒකල මනුස්සයට ඔක්කොම ඕනේ ඔක්කොම දෙනවා. හැබැයි කිසිම දෙයක් ගන්න නැහැ. මෙච්චර තමයි ලෝකේ තියෙන හොඳම සෞඛ්‍ය සම්පන්නම ආස්තික දේ බුදුහාමරෝ දකින්නේ. ශිෂ්ට උනායි කියලා මනුස්සය කිරුවේ මොකද්ද කැලේ කපුවේ. නගර හැදුවා, මහා මාර්ග හැදුවා, මේවා තියෙන ඉන්ධන පිච්චුවා, උච්චල විනාශ කරපේක තමයි තියෙන්නේ. ඒ නිසා සුසාන වර්ධනයක් විතරයි තියෙන්නේ කියලා. ඒ වගේම මේ නිර්මාණ ගැන කියනකොට බුදුජානනාංශයේ කියන්නේ මේ තියෙන එකක් තමයි මේ පරිනිම්මිත වසවත්තිය. නැත්තම් නිම්මාන රතිය කියන එක. නිම්මාන රතිය කියලා කියන්නේ දිවි ලෝකවල පස්වෙනි දිවි ලෝකයේ හයවෙනි එක තමයි පරිනිම්මිත වසවත්තිය. නිම්මාන රතිය කියලා කියන්නේ නිර්මාණ කිරීමම අභිරමණය කරන්නන් යන දිවි ලෝකේ. මහින්දන් ගුණ නිර්මාණ ශිල්පෙන්ගේ දිවි ලෝකේ. මේ ගත වැඩ කරන්න නැතුව ගියොත් ගෘහ නිර්මාණශීල හොඳ කට්ටිය යන්නේ එහෙ තමයි. ඊට උඩින් එකක් තියෙනවා පරනිම්මිත වශවත්තේ කවුරු මොන જાති නිර්මාණය කරත් එයාට ගිහිල්ලා ඒක අල්ල ගන්න පුළුවන්. පරු අනුන් විසින් නිර්මාණය කරනද තමන්ගේ වශයේ පවත් ගන්න පුළුවන්. උන්නේ පරනිම්මිත වශවත්තේ මහායකාට තමයි මාරයි කියලා කියන්නේ. මාර්දවි පුත්‍රයා ඉන්නේ පරනිම්මිත වශවත්තේ දිවි ලෝකයේ ලොක්කා. වශවත්තේ මාරයි කියලා කියන්නේ යාර. කවුරු මොන જાති ලස්සන නිර්මාණය කරත් එයාට ඕනනම් ගිහිල්ලා ඒක බලයට පවර ගන්න පුළුවන්. රාජසන්තක කරන්න පුළුවන්. ඒක නිසා ඔය අර කුවේර කියලා කියනවා සියලු ධනෙට හිමිකාරයයි කියලා තියෙනවා. නමුත් ලෝකෙට ඉන්න මායя යාත. ඕනම දෙයක් තමයි වශයෙන් තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් මනුස්සයට මේ එහෙම එහෙම මාන්නක්කාර ගන්න එකන කවදා කුසල් හිතවිල්ලක් එන්නේ නැහැ. එන්නෙම මේ කාමයට දඟලන මිනිසුන්ගෙන් උදුරලා කාමයේ ගන්න. තණ්හා මාන්නෙන් දඟලන මිනිසුන්ට වඩා මාන්නක්කාර වෙන්නේ මම මේ මම කියා ගන්න මිනිසුන් අතර සියලු බලය හිමි කෙනෙක් බාටපත් වෙන්න ගියාම ඒ පුද්ගලයා මාරපාක්ෂික වෙනවා. මෙතන ඇසියුමින් කරනවා නැත්නම් තමන් තමන් මේ අඳිනවයි කියලා කියන්නේ සිංහලෙන් කියන අඳිනවා කියනවා. ඒ අඳින්න පටන් ගත්තොත් කෙලවරක් නැහැ. අඳිනවා කියලා කියන්නේ රෙදි අඳිනවා කියන එක නෙමෙයි මම රජුරවන්ට අඳිනවා, සිටුවරේකට අඳිනවා, බිදුන්නාන්සට අඳිනවා කියලා නාටකම් වල අඳින අන්නේ වගේ අපි හැම කෙනාම දැනට ඇඳලා ඉන්නේ. ඒ ඇඳින මිනිසෙකුට ඉතින් ගොඩේමනක් නැහැ. එයා නිතරම තණ්හාවට මාන්නයට පෝෂණය කරනවා. අපිට තියෙන බුදුරජාන් වහන්සේ ඉදිරිපිට ඔබ වහන්සේගේ ඒ නෛර්යා මේ සාරවඤ්ඤතාඥාන ඉස්සරහා මම යමෙක් නෙවෙයි. මම නිකන් ගංගානම් ගඟේ වැලි තලාවේ තියෙන වැලි යටයක් විතරයි කියලා අපි බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පිට කිසියම් ඇඳිල්ලක් අඳින්න නැතුව මේ ප්‍රകൃතිය මතු කරගන්න එක තමයි අපි භාවනාදී කරන්නේ. ඒ නිසා ගෘහ නිර්මාණ ශිල්ප පිළිබඳව මම හිතන්නේ මෙතන කවුරක්වත් ඉන්නවයි කියලා මම මේව කියනකොට හොඳ නෑ කට්ටිය ඉන්නවනම් මම කියවලානේ යාළුවෙක් කියපේවා බුදුරජාණන් වහන්සේ ශක්‍රයට දේශනා කරා කියලා කිව්වා මේ ගහක් යට හිටියත් ගයක් කියලා හිතාගෙන ඉන්න පුළුවන් ගෙදර හිටියත් එහෙම ගියකින් නෑ වගේ ඉන්න පුළුවන් කියලා දේශනාවක් තියෙනවා ඔය කියනකොට හිතන්න තියෙන්නේ ඔය චක්‍රයාගේ වැඩ ටික ඔක්කොම කරලා දෙන්නේ මේ මොකහද උට කියන්නේ දිවි රාජයට මවන්නේ විශ්වකර්මය. විශ්වකර දේව පුත්‍රයාගේ ඔක්කොම හරි ගැසලා දෙන්නේ. ඉතින් මේ විශ්වකම්ම නිම්මිත. නේ උන් ලස්සනම ලස්සන පාවිච්චි කරනවා. ඉතින් ඒකෙදී මේ බුදුචාන් වහන්සේ කියනවා මේ ආර්ය ආවාස ආර්ය ආසන ආදී කියනකොට මේ ආර්යයන් වහන්සේගේ ආසනය වෙන්නේ ලී වලින් හරි ගල් වලින් හදන එකක් නෙවෙයි බද්ද පරියන්කේ හොඳට මේ වගේ වෙලාවට හේවන තියෙන ගහක් යට කියලා විදුලියක් දාලා වාඩි වෙච්චාම ඒකේ ඉඳලා ඉවරලා චතුත් ධ්‍යාන කියලා තුන්වෙනි ධ්‍යාන කියලා සුඛය අත්දකින්නකොට ලෝකේ තියෙන හොඳම සුඛෝපභෝගී වාහනයක නැත්තම් මේ මේ ගෘහ නිර්මාණ නැත්තම් බඩු වැඩ දෙයක ඉන්නවට වැඩිය සැපකට ඉන්න පුළුවන් අමානුෂික සුවයක් විඳින්න පුළුවන් ඒකට ආර්ය වාසය කියලා කියනවා ඒ ආසනෙට ආර්ය ආසනය කියලා කියනවා නමුත් ඒ උන්වහන්සේ එතනින් නැගිටට පස්සේ ඒ ආසනේ ඊගාවයකට එනකම් බලාපොරොත්තුවක් නැහැ ඒක වියෝකාවත් එකයි වියෝකාවත් එකයි අපේක්ෂාවක් නැහැ නැගිටලා යනවා ඒක තමයි ආර්ය ආසනයක ආර්ය වාසයේ තියෙන වටිනාකම නඩත්තු වියදමක් නැහැ ඒක නිසා ඉන්න තැන කොතන වුණත් හිත හදා ගන්නවා නම් එතන දිවි ලෝකයක් තමයි. එතන තමන්ට එහෙම නැත්නම් අපායක් තමයි. ඒ නිසා අපි ලෝකේ හිතාන තියෙන සැප තියෙන්නේ මේ ගේ ඇතුලේ මේ වාහනේ සුඛභෝගී දේවල් වල ඇඳුම් වල ඒ අපේ හිත පිරිහිච්ච තරමට තමයි එහෙම ගණන් ගන්නේ. ඒ වගේ මූලික අවශ්‍යතාවන් තියෙන්න ඕනේ. නමුත් සැප තියෙන්නේ හදාගත්ත හිතේ තමයි. ඒ නිසා මිච්ඡාපණීතං චිත්තං පාපියෝනං තතෝ කරේ. වර්ධවාගත්ත හිත පව් මේ හතුරෙක් හතුරකට විශ්ුන් කරන්න තියෙන වද ටික දෙනවා. තනාගත්ත හිත කොහේ ගියත් මොන උලක් උඩ හිටියත් පිලක් උඩ හිටියත් අභිරමණීය යුක්තව ඉන්න පුළුවන්. ඉතින් ඒ අදහසක් තියෙන එක සක්‍ර දෙවෙන්දයන්ට කියප තියෙන ඉඳී තිනවා මට හරියටම හිතෙන ඉන්සිඩන්ට් එක මතක නැහැ. ගරු ස්වාමීන් වහන්සේ විසාකාතමෝ චරිත කතාවේ ඇයි ස්වාමියා සමග යම් යම් හේත්තමනාපකම් වලට වරින් වර මව්පිය දෙපළගේ ගෙදෙට්ට යාමට ඒමට උත්සාහ කළ බවත් ඒ වැලක්ක බව සත්‍යයේද? වටිනා ප්‍රශ්නයක්. මෙච්චර ගුණ කඳක් විසාකාවගේ තියෙද්දි ඕව තමයි හොයන්නේ. විසාකාව කියලා කියන්නේ ඒ තරම්ම මේ කාන්තාවන් අතර මොකද්ද කියන්නේ? උත්තම ආදර්ශවත් චරිතයක් ඒකෙත් අර තියෙන මේ කුණු ටික තමයි අවසන්නේ ඕක නම් කුප්පකම කියලා කියන්නේ. කුප්පකම කියලා කියන්නේ තිබිච්චාවයි ඒ ඒ ටික තීච්චයි කවනා කොච්චර මේ විහාර මාදේවි වගේ විසාකා වගේ ඒ කරලා තියෙන වැඩ ටික බලන මිසක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් මේ පෞල් කෑමක් වෙන්න බෑනේ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒක තමයි යන්න ඉස්සලා බමුණු අට දිනේ දීලා තිබුණා මේ ප්‍රශ්නයක් ආවොත් ඒ බමුණන්ගේ බමුණන්ට විසඳන්න දෙන්නේ කියලා මේ තමන්ගේ ගෙදරට එන්න ඉස්සර වෙලා අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. නමුත් මේ පුදුමාකාර ලෝකෙට පහන් තඹක් වගේ ආදර්ශයක් ඉතුරු කරලා තියෙනවා විසාකාව මේ දිදිය මවකගේ ඒ කියන්නේ එතකොට හත් අවුරුදු වයසේදී සෝවාන් වෙලා කිසිම වෙලාවක මොනම විදියකින්වත් නැහැ හැම වෙලාවෙම මවකගේ වෙන්න ඕනේ නැත්තම් බිරිඳගේ වෙන්න ඕනේ සෑම යුතුයකම් ඉෂ්ට කළා බුදුහාමරණ වෙන්න දෙන යුතුයකම් රජුරවණ්ඩ වෙන්න ඕනේ යුතුයකම් සියල්ලම ඉෂ්ට කරලා තියෙනවා. ඒකකොට මේකක් නොවුනනම් තමයි අපිට ඔය දේවත්වයට නංගන්න වෙනවා. මනුස්සකම නෙවෙයි. මනුස්සකම කියන්නේ ඕක තමයි. කොච්චර වැඩ කෙරුවත් අපි ළඟ තියෙන මොනවද වගේ. ඒක නැත්තම් ඉතින් කිසි ගතියක් නැහැ. ඒ නිකන් මාළුවකට උම්මලකට නැතිච්චාම හරි නෑ නේද? පිළිහුඩු කැල්ලක් දාපුවා තමයි ඔක රසය. ඉන්නේ වගේ හැම කෙනෙක්ගේම චරිතවල මොනවා හරි තියෙනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්නකොට ඒක මනුස්සකම දක්වන ලකුණ තමයි ඔය. සියල්ල අංග සම්පූර්ණ සිද්ධ වුණා නම් දේවත්වයකට යනවා. ඒ නිසා මේ අපි හොඳ පැත්ත විතරක් බලලා යන් ඉස්සරහට. පසේ බුදුජාන් වහන්සේ සම්මා සම්බුදු වීමට පෙරම් පුරාගෙන යන බෝසත්වයෙකු අතින් බෝසත්වයෙක අතින් අතරමැදී සිටින අතපසු වීමකින්ද ප්‍රශ්නේ වරණගිලා නැහැ. පසේ බුදුරයන් බුදුවරයෙක් වන්නේ සම්මා සම්බුදු වීමට පෙරම් පුරාගෙන යන බෝසත්වයෙක් බෝසත්ත්වීකු වෙන්නේ. අතින් අතරමැදිදී සිදුන අතපසු වීමක් නිසා. අතපසු වීමකින්ද මම හිතන්නේ එහෙම අර්ථකථන දෙන්න අමාරුයි මොකද තුන්තරා බෝධියක් ගැන අපේ ශාසනය පිළිගන්නවා සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ ශ්‍රාවක බෝධි කියලා ඒ ඔක්කොම අංග සම්පූර්ණ ස්ථානේ වුණා මේ අත්පසු වීම වැරදීම් නෙවෙයි ඒකටම පාරමිතා පුරාගෙන යන පිරිසක් කියන්නේ ඒ නිසා ඒක මේ මුලදී මුලදී මේ මනෝ ප්‍රනිදාහය පුරනකොට නම් මේකේ මේකට මාරු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඊට පස්සේ වාග් ප්‍රනිදාහය වශයෙන් යනකොට නම් ඒක ස්ථිරයි. ආ දන්නවා මම මේ පෙරම් පුරන්න මේකටයි කියලා. සාමාන්‍ය වෙලාවට දන්නේ විදර්ශනා භාවනා කරලා සංඛාර උපේක්ෂා ඥානෙට ගියාට පස්සේ සංස්කාර පිළිබඳ උපේක්ෂා වුණාට පස්සේ මේ ප්‍රනිදිය පේනවා. එතකොට තේරෙනවා මම මේ වැඩ කරන යන්නේ මේ සම්මා සම්බුද්ධත්වයේද පච්චේක බුද්ධත්වයේද නැත්නම් ශ්‍රාවක බෝධිත්වයේද කියලා ඒ නිසා ඒක අතපසුවීමක් කියලා කියන අමාරුයි. බුද්ධ ධර්මයේ බොහෝ සංඝයා වහන්සේලා විසින් දේශනා කරනු ලැබේ. පස්සේ බුදුරජාණන් තමා අවබෝධ කරගන්නා වූ ධර්මයේ දේශනා කිරීමට නොහැකි කියන කාරණේ සත්‍යක්ද? ඒ ඇයි මේ පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන කියනොට කියන්නේ ගොළුෙක් දැකපු හීනයක් වගේ කියලා. ගොළුව හීනයක් දකින්න කියන්න ඕනේ. යාට කියන්න බෑ. එහෙම නැත්නම් මේ ගොළු බුද්දයි කියලා ඉංග්‍රීසියෙන් පරිවර්තනය කියන කියලා කියන්නේ ගොළු බුදුහාමුදුරුවෝ. සම්මේ සංවේදනය කරන්න බෑ. ඉතින් මේ පස්සේ පුත්‍රයන්න්ට බොහොම සමානව කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් පළවෙනි දාසයෙන් බණ අහනකොට චරවචනංශයෙන් ධර්මය අරගෙන අඤ්ඤා කොණ්ඩඤ්ඤ තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ කිසිම දාසක බණක් කියලා නැහැ. කිසිම දාසක මේ කිසි කෙනෙක් නිවන් දක්වපු කතාවක් නැහැ. සාරිපුත්‍ර සාංශයේ සම්පූර්ණයෙන් අනිත් පැත්ත අත්ගාව කිසිම චර්චාවක් නිකන් අරලා නැහැ. දිනු කරලා හරි ගැසලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ බලනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඉතින් ගියාම ඔය බක්කුල මහරතන් වහන්සේ එක දවසක් සූත්‍ර පිටකේ දැන් අපිට තියෙන තොරතුරු අනුව එක දවසක් යාගී කාලේ දන ශ්‍රාවකෙක් ඇවිල්ලා යාළුවෙක් ඇවිල්ලා කියපු බණක් සඳහන් වෙලා තිනවා හුඟක් ඒ මහරතන් වහන්සේලා මේ සමාන ආකාරයෙන් ශාසන සේවාව කරලා නැහැ. ඒක වෙනස් වෙනවා. අභ්‍යන්තර ශාසන අභ්‍යන්තර ශාසනේ බාහිර ශාසනේ කිව්වහම බාහිර ශාසනයට බලපාන්නේ sannivedane. ඒ sannivedane වෙනම කතාවක්. ඒක අපේ ශාසනය සඳහන් කරන්නේ සිව් පිළිසිම් ව්‍යාපත් විදිහට. පිළිසිම් ව්‍යා කියලා කියන්නේ Taman දනදී අනුන්ට නිර්වෘල්ල කියා දීමේ හැකියාව. ඔය කුජුත්තරාව, ත්‍රිංගාම පුන්නමන්තානි පුත්ත ඒ වගේ ස්වාමීන් වහන්සේලාට නම්බුනාම දීලා තියෙන බුදුහාමුදුරෝ හරියටම ලාස්සනට කාරණා කියලා දෙන්න පුළුවන්. අවබෝධ කරන එකක් කියලා දෙන එක තව එකක්. ඒ නිසා පසිපුත්‍ර ජානංශය අවබෝධ කිරීම අඩුවක් නැහැ කියලා දීමේ ඒ ඒ පාරමිතා පිළ නැහැ. පසේ බුදු වීමට හිතන්නේ කවරෙකෝ ඇයි? ඒක ඉතින් පසේ බුදු ජානංශය කෙනෙක් හම්බෙලාම අහන්න ඕනේ. මේ හිටිය අපේ පහේ කුටියේ ඉස්සලා ස්වාමීන් තමයි තාමත් ඉන්නවා. මේ ඒ ස්වාමීන් වහන්සේ පාරමිතා පුරන පසේ බුදු වෙන්නේ. මම දැක්කේ මගේ ජීවිතේ මේ නිකන් ඇත්තද කියන්න දන්නේ ඒ සානසි කියන්නේ මට කිසිම හදිසියක් නැහැ. හැබැයි මම මේ සාමාන්‍ය මේ ජීවිතේ නිවන් දකින්න හදන කෙනෙක් විදිහට දැඩිසේ භාවනා කරනවා. මම කවදා හරි තනියම පසේ බුදු වෙන්න උත්සාහ කරන්නේ කියලා. මේ මම මේ මම මේ ජීවිතේ දැකලා තියෙන කට්ටිය ඉතින් කෙනෙකුට ඒ ඒ ප්‍රේණ තමයි ඇති කරගන්නේ ඇයි කියලා තව කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට අහන්න අයිතියකුත් නැහැ. හැම කෙනාටම තියෙනවා. මේ අපිට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. පරයන්කේදී ඌලන්න බැරි තරම් වේදනාවක් පැමිණේ විට කුමක් කළ යුතුද? මේක සාමාන්‍යයෙන් පරයන්කේදී නැතුව එදිනදා ජීවිතේ තමයි ඌලන්න බැරි තරම් වේදනාවක් අප්පා මොකද කරන්නේ? ඒ ටික කරන්න එච්චරයි. පරයන්කේදී කියලා විශේෂයක් ගන්න එපා. ඒ වේදනාවක් අහපුවම වැඩ කරන ශරීරයේ තියෙන යන්ත්‍රයක්, ශරීරයේ තියෙනවා මේ ආරක්ෂක යන්ත්‍රයක්. ඒ ශරීරය කියයි මෙන්න දෙයක් කරන්න තියෙන්නේ කියලා. පරියන්කේ ඉන්නවා කියලා විශේෂයක් ගන්න. පරියන්කේදී අපි උත්සාහ ගන්න උහුලන්න පුළුවන් වේදනාවක් ආවම මොකද කරන්න කියන්නේ. උලන්න බැරි කාට පස්සේ නම් ඒක ශරීරයට බාර දෙන එකයි. ඒවට මිරිකල අල්ලන්න යන්න එපා. එතකොට වෙන්නේ අර තද රත් වෙච්ච ගලක් වතුරට දැම්මා වගේ පුපුරු ගන්නවා මේක. අපි ඉස්සලා අල්ලන්නේ වේදනාවල් වල දැරිය හැකි. ශාසනීය නාමයෙන් සද්ධාවෙන් වීර්යෙන් දැරිය හැකි වේදනාවන් වල පුළුවන් තරම් කරනකොට ටික ටික ටික ටික දැරීමේ හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා. මුලදි මුලදි තරහා ගන්න බැරි වේදනාවල් එක හැප්පෙන්න යන්න එපා. මේ මොකද්ද ඒ වෙලාවේ හිත යෝජනා කරන්නේ ඒ දේ වග වෙලා මේ වේදනාව නිසා මම මේ දේ කරනවායි කියලා නැවතිල්ල කරා. සම්පජඤ්ඤ කියලා දෙනකොට ඒක තමයි කියලා දෙන්නේ. භාවනාවේ මතුවෙන ගැටලුවට හදිසි කමඨහන් සුද්ධ කරන වේලාවක් පැමිණෙනතුරු බලා නොසිට නුභාංශය සමග කතා කිරීමට අවසර තිබේද මේක ඉතින් මේ පොදුවේ විස්තර කරන්න බෑ. එහෙම හදිසියක් වෙනවනම් ඒ කියන්නේ මොකද්ද මේ භාවනාවේ අඩුපාඩුවක් තමයි. මේ භාවනා කියලා කියන්නේ අපි තැම්පත් කරන තලසුණා වැඩක් මිසක් මේ කොරස් කටේවත් අත දා ගන්න වැඩ කුලප් වෙන වැඩ නෙවෙයි. එහෙම කුලප් වෙලා මොකක්වත් මේ මේ ශාසනය කරන්න බෑ. එහෙම හදිසියක් තියෙනවනම් කායික ලෙඩක් නම් දොස්තර කෙනෙක් හම්බෙන එකයි කරන්න ඕන. මානසික දෙයක් තියෙනවා නම් සයිකියාට්‍රික් කෙනෙක් හම්බෙම හම්බෙලා මොනව කරන්නේ? මා ළඟට එන්න ජොලියේ ඉන්න වෙලාවක විතරයි. සන්තෝෂෙන් ඉතින් නිකන් කතා කරලා යන්න එන්න මම කාට කරදරත් එක්ක එන්න එපා. කරදරව මම ගහලා එලවනවා. මෙහෙම ලොකු කුණු බල්දියක් මයි ළඟ නැහැ. ඒ නිසා එහෙම කලබල වෙන්න හිතන්නත් එපා. උනොත් වෙන්න ඕන දේ වෙයි. මේ නිසා ලංකාවේ මේ මෑතකදී විශේෂ මේ ගුණේ මං හිතන්නේ ඔය දොඩන්දුවේ හිටපු ස්වාමීන් වහන්සේට ආපු ලෙඩෙන් පස්සේ කර්මස්ථානාචාර්යවරු වැඩි දිනෙක මැරෙන්නේ heart attack වලින් කියලා තියෙනවා. මොකද හැම කෙනාගේම කුණු කන්දල් කෙනක් දානවනේ. කාට හරි ප්‍රශ්නයක් වෙච්චාම දුවගෙන එලා කර්මස්ථානාචාර්ය ඒකල බලාපොරොත්තු වෙනවා. යා ඔක්කොම දරාගෙන උත්තර දෙයි කියලා. ඉතින් මේක මේ අර මියුනිසිපල් කවුන්සිල් එකේ කුණු කූඩේ වගේ. ගෙදර බේර ගන්න බැරි හැටි ගෙනලා දානවා. එහෙම නෑ එකක්. එහෙම කියන්නේ මේ කමටහන් සුද්ධ කරන කලුමියක් වෙනවා නම් ඒක පැහැදිලිවම භාවනාවේ තක්කමුක්කක් වෙලා තියෙන්නේ. උපේක්ෂා පැත්තට නෙවෙයි වෙලා තියෙන්නේ. ඉතින් එහෙම හදිසි ගිනිනෙන හමුදාවක් නෙවෙයි මේක. ඒ නිසා පුළු පුළුවන් විදිහට තම තමන්ගේ වැඩ තම තමන් දරා ගන්නවා මිසක් අය එහෙම කාට හරි එහෙම බෙදලා දෙන්න කොහෙද තියෙන කාටද පුළුවන් නේ එහෙම එහෙනම් මට ਸਰබලධාරී දෙයයන් ආසේ වගේ මොකක්වත් නැහැ. මම සමාහලනවට කරදර වෙච්චාම ධම්මන ජාමුගාවට යනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නක් තියෙනවා මොකද කරන්නේ කියලා නැත්නම් කාගෑට ළඟට යනවා මිසක් එහෙම හැමතැනම ප්‍රෙෂර් රිලීස් කරන වැල් එකක් නැහැ. මේ හිතාන ඉන්නවා මොකක් හරි චීනවා මේ තාම දීලා නැහැ අතේ මිටි මොලවන ඉන්නවා ගියොත් ගන්න පුළුවන් කියලා ඒකයි මේ කතාව තියෙන්නේ. ඒ මොකක්වත් මොකක්වත් නැහැ අපි බෙදා ගන්න පුළුවන් හරිය බෙදලා තියෙනවා. හදා ගන්න පුළුවන් හරිය හදලා තියෙනවා. බුදුරජාණන් වහන්සේත් කියනවා එහෙම මිටි මොලව ගත්ත දෙයක් එහෙම හදිසියට දෙන්න දෙයක් නැහැ. manussකමේ හැටියට කලියුත් අපි කරමු. එහෙම මොනම මැජික් එකක්වත් මොනම හාස්කමක්වත් මොනම ගුඪ ධර්මයක්වත් මේකේ නැහැ. ඒ වගේම එක්කෙනෙක් ළඟ එහෙම ගුලි වෙලා එකතු වෙලා තියෙනවා කියලා හිතනවනම් තනි ආත්මවාදයකට රැටෙනවා අපි. මතක තියාගන්න හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. ප්‍රශ්නේ එකමයි උත්තරේ තියෙන්නේ. ප්‍රශ්නේ එක තැනක උත්තරේ එක තැනක කියලා හිතුවනම් උන්දා ඉතින් බෙල්ල ගලවලා ආපු කවන්ද රූපයක් පාටපත්. උන්දුවර ප්‍රශ්න දිහා බලන්න උත්තරේ ඉතරමයි. ඒ අර ගෝයන්ක භාවනා ක්‍රමයේ කිරුවට පස්සේ ඉන්දියාවේ හිටපු හිරගෙදර ඉන්න කට්ටියන ගොඩක් කරන්නේ. මොකක් ජනප්‍රියයි. ඒක මිනිස්සේ ක්ලියලා තිබුණලු රිට්‍රීට් එකේ වුණාට පස්සේ යම් ප්‍රශ්නයකට උත්තරේ හොයාගන්න බැරි තරමට ප්‍රශ්නේ උග්‍ර නම් උඹ තමයි ඒකට වගේ කියන්න ඕනේ. ප්‍රශ්නෙට උත්තරයක් ඇත්තෙම නැහැ කියලා උඹට තේරෙනවා නම් ඒකට උඹ වගේ වෙන්න ඕන උඹ තමයි ප්‍රශ්න ඇති කළා තියෙන්නේ. ඒතර මේ කොතලාන මහත්තයා ඉන්න කාලේ මේ මම හිතන්නේ කොළඹට බෝම්බ දාපු එකේ. බෝම්බ දාන වෙලාවේදී මේ පාර්ලිමේන්තු රැස් කරා. රැස් කරනකොට මට මතක නැහැ කවුද ඇවිල්ලා කවලු පිටිපස්ස කියලා සර්. හරි වැඩි නෑ මොකද කරන්නේ කියලා. පාර්ලිමේන්තුවේ පඩිපෙළ නගින ගමන් ඒක තමයි යකෝ පාර්ලිමේන්තු රැස් කරන්න කිව්වා. එන්න මොනවා කරන්නේ? පාර්ලිමේන්තු තමයි විධායක බල මණ්ඩලය අපි රැස් වෙලා ඕන දෙයකට ලෑස්ති. කාගෙල්ලගේ උත්තර නෑ අපිට තියෙන්නේ අපිට දරගන්න බැරි ප්‍රශ්න. නමුත් අපි අවදියෙන් උත්තර බලාගෙන ඉන්න. ඒක තමයි අකෝ පාර්ලිමේන්තු රැස් කරන්න කිව්වා. වෙන්නේ නෑ. කිසිසේත්ම අපිට උත්තරයක් නෑ. ඒ ප්‍රශ්න තියෙන පමණට උත්තර නෑ අපිට. ගර්ථ ස්වාමීන් වහන්සේ මම ලේ දන් දී ඇත ඇත්තන් දීමට පොරොන්දු වී ඇත මලසිරුර වෛද්‍ය විද්‍යාවට බාර දීමට අවශ්‍ය කටයුතු කරන බව දන්නවා. දන්නු විට බිරිඳා දරුවනේට කැමැත්තක් නැත. එයාට Taman එයාට කැමති නම් මේ කිවිත වෛද්‍ය විද්‍යාවට බාර දීමට හැකිවන ලෙස කටයුතු සලස්වා තිබීම සුදුසුද? ගෞරවයෙන් උපදේශක් ඉල්ලමි. මම ඊයේ මම හිතන්නේ කිව්වා මේකට මම නිකම්ම මේ මේ කරුණාකර ඉස්සලා මැරෙන්න ඉතුරු හරි අපි කරන්න. මේ බොරු කරන්නේ මැරෙන්නේ නැහැ. මේ ලියන එක එක්කම මැරෙන්නේ නැහැ. ඒ මැදියට අර ඉන්න මිනිසුන්වත් අරක කරපම් මේ කරපම් කියලා දෙනවා. මං කියන්නේ මැරියන්. ඒ ඉතුරු ටික අපි කරගන්න. ඔය ඉන්න ඉන්න කට්ටිය මොනවද බල්ලන්ට හරි කන්න දෙන්නේ නැද? මේ මේකත් අල්ලගෙන මේ ඇත්ලන් දෙනවා අයහ කන්ති ලොකු සම්ති ඉන්න කාර්ය ගන්න මේක නිකාර මේ බෙසන්ත රජුරු ඇත්දන් දුන්නා ලේ දන් දුන්නා වගේ එකක් කියලා. ඒක හොඳයි. ඒක ඇති මේ මේ නරකක් කියන දෙයක් ඇත්ත නැහැ. මට නම් මම දන්නේ ඒක මගේ තියෙන මම කෂට ගතියක් කවදාවත් හිතෙන්නේ නැහැ. මං හිතන්නේ මේ සියල්ලම පාවිච්චි කරලා මේ ජීවිතේම නිවන් දකින්න ඕනේ. මට කිසි දෙනෙකුට දෙන්න දෙයක් මයි ළඟ නැහැ. මේ හම්බෙලා තියෙන එකත් මදි මට. මම 100ට 200ක් පාවිච්චි කරනවා මේවා. පාවිච්චි කරලා කියනවා වහාම ආයෙ මේකට එන්න එපා මට. ඔය ලේ දන් දුනත් ඇස් දන් දුනත් මේ ලෝකේ තියෙන දුකෙන් කලිබුවක්වත් නිවෙන්නේ නැහැ. ඕක නිතරම මේ රත් වෙච්ච යකඩ වතුර දැම්ම වතුර දැම්ම වගේ වැඩක් තියෙන්නේ. සන්තෝෂ වෙන කට්ටියට මූලික පින් අවශ්‍ය කට්ටිය කෙරුවට කිසිම මගේ දෝෂයක් නැත්තේ නෑ. මම පුළුවන් තරම් උදව් කරනවා. හැබැයි මම ඇඟේ ගා ගන්න යන්නේ නැවුවා. නමුත් ඒ නිසා මම කියන්නේ මේ පෙරපින් කරලා ගත්ත මගේ මේ දින එක දාඩිය කඳුලක්වත්. මයිලක්වත්. පුළුවන් තරම් උපරිමයේ ප්‍රයෝජන ගන්නවා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. කාගවත් අවබෝධ කරන්න මට පුළුවන්කම මම දන්නවා කොහොමඩක්වත් මට නැහැ. ඒ නිසා මේ තියෙන වස්තු ටිකත් මට මදි. හැකි ඉක්මනට මේක පාවිච්චි කරන මිසක මට එන්නේ නැහැ. ඒක නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔය සුදුසු නුසුසුකම් මම කියනවා මේ තම තමන්ගේ රුචි අරුචියට තම තමන්ගේ මතිපතාන් වලට පාවිච්චි කරන්න මේකෙන් සමාජ ප්‍රශ්නයක් ඇති කරන්න යන්න එපා. මොකද මේ නියම පින්කමක් නම් නැත්තම් නියම අතහැරීමක් නම් කිසි කෙනෙකුට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. ඒ නිසා කවුරු අකමැති වුණත් කැමැති වුණත් ස්වච්ඡන්දයක් තියෙනවා. ඒක කරන්න තියෙන විදියට කටයුතු කරන්න අපි ඉන්නකන් තමයි ඔක්කොම දරුවෝයි බිරිඳයි ඔක්කොම තියෙන මරණයට පස්සේ බාර දීලා අපිට යන්න වෙනවා. ඔබ වහන්සේ දේශනාවේදී හුස්ම නොදැනෙන මට්ටමට ආවිත විතක්ක ਵਿਚාර නැති වෙන බව පැවසුවා. මේ විතක්ක ਵਿਚාර නැවත ඇතිවීමට ඉඩ තිබෙනවාද? එසේනම් මේ වළක්වා ගන්නට be prepared සූදානම් ශරීරයේ සිටීමේ උපක්‍රම උපදෙස් ලබා දෙන සේ කර්ණාන ඉලා සිටිනේ. මේක ඇත්තට ටිකක් විග්‍රහයක් අවශ්‍ය වෙනවා. ඒ මොකද අර යස විතක්කා විදූපිතා අජත්තං අවශේෂා සුවිශේෂා මේ කියන වාග් ගාතාවක් තියෙනවා අරහත් ඵල සමාධිය විස්තර කරනවා සියලු විතක්කයෝ පිඹහරින් ලදී. ඒතර කිසිම හිතවිල්ලක් එන්නේ නැහැ. විතක්ක පහල කරන්න හිත දෙයකට යොමු කරන්නේ අජත්තං සුපරිසුද්ධා ඇතුලෙන් සම්පූර්ණ පිරිසිදු සුවිකප්පිතා සුවිශේෂා සම්පූර්ණ සූදානම් වෙලා ඉන්නවා මොන්නම ආවත් බාර ගන්න තියෙන්නේ. ඉතින් මෙහෙම සමහරලාට මේ rahat නොවුනත් ඒ කායපං සංසද්ක මේ කාය සංස්කාර සංසිඳන කොටත් අපේ හිත අරමුණට මෙහෙවන්න ඕනෙත් නැහැ හිතවිලි එන්නෙත් නැහැ ශබ්ද වේදනාවට ඒක පිළිබඳ හැඟුම් පහළ වෙන්නේ නැත්නම් හොඳට නිකන් මේ වාතයේ සමබර වෙලා ඉන්න නැත්නම් අවලම්බනේ වෙලා තිනවගේ හිතවිල්ලකට එනවා. ඒ වෙලාවේදී අර විතක්ක 100ක් නැති වුණා නෙවෙයි අපි විතක්ක අබිරමණය කරන්නෙත් නැහැ. වේවා කියන්නේ හිතන්නෙත් නැහැ. නොවේවා කියලා හිතන්නෙත් නැහැ. ඉන්න පුළුවන්. ඒ කියන්නේ සාපේක්ෂව එතන ඉන්න පුළුවන්. ඒක පිළිගන්නවා මේකේ. විතක තුනී වෙන්න පටන් ගන්නවා. හරියට කියනවා පළවෙනි ධ්‍යානෙලා දෙවෙනි ධ්‍යානෙට යනවා වගේ විපස්සනාවෙත් සම්මතන ඥානෙ ඉඳලා උද්‍යප්පේ ඥානෙට යනකොට යනාතේ යන්නදලා ඉන්න පුළුවන් ලොකු විශ්වාසයක් පහළ වෙනවා. ඊට පස්සේ ආයෙ විතක් එන්න පුළුවන්. ඒ මොකද මේ සතිය සමාධිය කැඩුනට පස්සේ ආයෙ විතක් එනවා. එහෙම තමයි එනවා යනවා තමයි මේකෙන් පුරුදු කරන්නේ. ආය ඇතිවීමට ඉඩ තිබුණා ඒක වළක්වා ගන්න එපා. එහෙම වළක්වා ගන්න ගියොත් ආපහු වෙන විතක්කයට වෛර ඇති වෙනවා. එන එකත් න්‍යාය ධර්මයක් නැති වෙන එකත් න්‍යාය ධර්මයක්. නැති වෙනකොට අපිට නිරෝධ සත්‍ය පේනවා. ඇති වෙනකොට සමුදය සත්‍ය පේනවා. දෙකට සමාන විතක්ක පිළිබඳවත් ඉච්චරයි. කොයි එක ආවත් ආ දැන් මේ නැති හිතවිලි එන වෙලාව මේ තියෙන හිතවිලි යන වෙලාව ඉච්චරයි. ආය නොආවිතුයි කියලා තීන්දුවක් ගත්තකම විච හිතක්වත් එක තරහ වෙනවා. එන්නේ යණ්ඩයි යන්නේ එණ්ඩයි. ඌක දිහා බලන්න කියලා තියෙන උද්‍යප්පේ කියන්නේ ඔච්චරයි. ජබ්බේ කියලා කියන්නේ යනවා විතර බලන එක නෙවෙයි. හිතා විතක්කත් මේ සද්ද වගේ මේ මේ හතර මහ භූතය වගේ එනවා යනවා. වලක්ව ගන්න එපා. වලක්වන්න උත්සාහ කරන්න එපා. එනකොටම උත්සාහ කරන්න පුළුවන් නම් නැත්තම් මේ නැවත මොකද්ද කියන්නේ? පිළියන්න හැටි දන්නේ නැහැ. ආම්සන් දෙන්නේ නැහැ. මේ නැවත එනකොට එනවාත් එක්කම දැක ගන්න පුළුවන් නා. තරහයි නෙවෙයි. මේ නැති වෙච්ච තැන දැන් ඔය හිතවිලි නැත්තම් හිත අරමුණු හොයා විදිනවා. මම මේකයි එහෙම විස්තර කරන්න ගත්තේ මේ වචනේ. අපේ හිතවිලි ආනපනේ නැති වෙලා යනවා. නැතිලා ගියාට හිත කලබලයක් නැහැ. ඉතින් සමහර ඊට පස්සේ ආනවා මම දැන් මොකටද භාවනා කරන්නේ? මොකද්ද එහා බලන්නේ? ඊගාට මම මොකද කරන්නේ කියන්නේ මේ විතක්ක බහල කරන එක තමයි. ඒ නිසා කරුණා කරලා ඒ විතක්ක නැති බව එහෙම මින් දරින දැන් විතක්ක නැහැ. අවිතක්ක සමාජය කියන උග්‍ර මට්ටම නෙවෙයි. මොකද ඒකට පුරුදු කරනවා. ඊට පස්සේ ආයෙත් උඩ ඊට පස්සේ ආනාපානෙ මත වෙනවා කියමු. ආ ඊට පස්සේ ඒක අරමුණු කරගෙන හිත ඒකට නගිනවා විතක්ක වෙනවා. ආයෙ සද්දයක් ඇහෙනවා. ඒකට ඒක විතක්ක වෙනවා. වේදනාව එනවා. ඒක කොයි එක ආවත් ඕව දිහත් හොඳට මේ ආනපන නැවතාව කියලා බලනකොට ඒක ආයෙ නැති වෙලා යනකොට ආනපන නැති වීමත් ඒක විතක්කත් නැතිලා යනවා. ඉතින් මේ වගේ ඇති වෙනවා. ආයෙ නැති වෙනවා දිහා බලන ඉන්නකොට මේකෙන් නිකන් අනුන්ගේ දෙයක් වගේ වෙන දෙයක් දිහා බලන්න පුළුවන්. මේක හරියම අමාරු වේගෙදී දොස් කියන්න නරකයි. මොකද හේතුව මේ අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නැති නිසා. ගොඩ දෙනෙක් අහනවා මම දැන් මේ මොනවක්වත් නැති නම් දැන් මොකද කරන්න කියලා. ඒ කියන්නේ විවේක වුණාට පස්සේ මට දැන් කරදරයක් දෙන්නයි කියලා කියනවා. මේ අමාරුවෙන් මම මේක දැන් සුද්ධ කරගත්තා. දැන් මේක ජරා කරගන්නේ මොකෙන්ද කියලා අහනවා. ඉතින් ජරා කරගන්න ආවට පස්සේ ආය කලබල වෙනවා නැතුණා කියලා සන්තෝෂ වෙන්නත් එපා ආපහු එක කලබල වෙන්නත් එපා මේ රූප ලෝකයක් නෙවෙයි මේ කතා කරන්නේ මේ කතා කරන්නේ නාම ධර්ම ලෝකයක් රූප ලෝකේ හේව නැල්ල අන්න ඒක දිහත් අනුංගෙ දෙයක් වගේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා බැලුවොත් මේත් නිවන නෙවෙයි මේ දෙවෙනි මට්ටමටත් හිත සූදානම් කරනවා ධර්ම වලට අශ්‍රලෝක ධර්මේ කම්පාන වීමට ඊටත් පස්සේ තමයි අපිට මේ ඒ කියන්නේ ওই විතක්ක එහෙම නැත්නම් චේතනා ප්‍රකල්පන නතර වුණාට පස්සේ තමයි අනුසේ වැඩ කැල දකින්න පුළුවන්. අනුසේ ඉඳ ඉස්සලා මේවා කලවම් කරුවොත් එහෙම මේ අනුසෙට එන්න වෙලාවක් නැහැ මේ ඉස්සරහයි වයම අපි තාම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නවා. අනවශ්‍ය මේ තරංග ඇති කරගන්නවා, කම්පන ඇති කරගන්නවා. ඉතින් මේකෙදී පුළුවන් තරම් ඒන දේවල් වලට ඇඟිලි ගැසීමකින් තොරව යන්න ඇරලා නැත්නම් බුදුහාමරගේ වචනෙන් කියනවා නම් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බලහින්න පුළුවන් නම් ඒකේන භාවනා කරන කෙනෙක්ද යමක් කරන කෙනෙක්ද නොකර ඉන්න කෙනෙක්ද කියලා කාටවත් නිර්වචනය කරන්න බෑ. නිකන් නිකම් නිකන් ඉන්නවත් නෙවෙයි. දැඩි සතියක් තියෙනවා. දැඩි අවදිභාවිකුත් තියෙනවා. හැබැයි යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. මගේ වචනේ මම මම කියන්නේ යමක් නොකර සිටීමේ හැකියාව මොනම දෙයකින්වත් මේ ගා ගන්නෑ. එන්නේ වරේ යන්නේ ඵලයක්. ආන්නේ විදිහට මේ දෙක මේ දෙක අතර මේ පරතෝ සංකල්පිකල්තම සංඛාරව පරතෝ දිස්වා කියලා. මේ මේවා මතුවෙන සංස්කාර ධර්ම මේක අනුන්ගේ එකක් වගේ සලකනවා මම නෙවෙයි මගේ නෙවෙයි කියන්නේ. එතකොට හැබැයි මේ භයානක ප්‍රශ්නයක් මතුවෙනවා මොකටද භාවනා කරන්න කියන ප්‍රශ්නේ මතුවේ. නැත්නම් කොහොමද භාවනා කරන්න ජවය ගන්න කියලා. ඇයි යමක් නොකර ඉන්නේ බලන්න. එතකොට පේන්නේ නිකන් මේ කරාරින ගතියක් නේ. දැඩි වීර්යයෙන් ආයාසගතව අහවල් එල්ලෙට මම යන්න දඟලන කෙනෙක් නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලෝ අපිට ඒ එල්ල දෙන්න හදනවා අපි දොන්නන්න කෙනෙක් වගේ ගල් බමුණෙක් වගේ බලාගෙන ඉන්නවා නිකන් මේ බකන් නිලාගෙන ඉන්නවා කියලා කියන්නේ. ඇස් ඇත්තේ අන්ධෙක් වගේ. කන් ඇත්තේ බීරෙක් වගේ. ඥානෙ ඇත්තේ මෝඩෙක් වගේ. හයිය ඇත්තේ මලමිණියක් වගේ බලන්නේ. මේක මේ හරි අමාරුයි. එක සැරයක් දෙසරයක් කරලා තීරුම් අරගෙන ධර්මයේ තියෙන ඒ නිබ්බාන පරිසංයුත්ත පැත්ත ශුන්‍යතා පරිසංයුත්ත පැත්ත දන්නේ නැත්නම් මේකෙදි හුඟක් වෙලාවට අපි කරන්නේ මේ සිද්ධියට සම්බන්ධ වෙන්න හදනවා. අනා ගන්න හදනවා. ඉතින් ඒක කමඨං සුද්ධ කරන එකේ තියෙන ආඩම්බරේ තමයි එතන තියෙන්නේ. මතක් කරලා දෙන්න ඕනේ. මෙතෙන්ද ගියාට පස්සේ එන දේවල් බග කෙන්නත් එපා. ඇඟිලි ගහන්න යන්නත් එපා. පුළුවන් තරම් ගඟක් අයින් ඉඳගෙන ගඟ දිහා බලා ඉන්න කෙනෙක් වගේ ඉන්න අත දාන්න එපා. දැම්මොත් ගඟ කැළඹෙනවා අත තෙමෙනවා. කකුල දාන්නත් එපා. කකුල දැම්මොත් කකුල කැළඹෙනවා. ගඟ කැළඹෙනවා. කකුල තෙමෙනවා. තෙමා ගන්න එපා. යන්න අරින්න ගඟට. භාවනා කරමින් සිටීදී මගේ යටිපතුල් වලින් ගින්දර විසිනාසේ දැනේ. ඇඟිලි තුඩු අතරින් දැවිල්ලක් හටගන්නේ. ඒ විට මට පරියංකේ සිටීමට කොහොමත්ම නොපුළුවන කරුණාකර මට පිළිතුරු ලබා දෙන්න. මේක ඉතින් ඇත්තටම පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේක කායික රෝගයක්ද එහෙම නැත්නම් භාවනාවෙන් එන කොහොමද කියන්නේ සමාධියෙන් එන එකක්ද කියලා යම් කිසි කෙනෙකුට මේ දැනෙන පතුලේ වේදනාව හෝ ඇඟිලි තුඩු වලින් දැවෙන දැවිල්ල පරියන්ගේ නැගිටපු ගාම නැති වෙනවා නම් මේක තන්නේ කර භාවනාවෙන් ආපු භාවනාවේ தත්ත්වයක්. යන හිතෙන් ගත්ත එකක් විතරයි. නැගිටට පස්සෙත් ඒ දැවිල්ල තියෙනවා නම් අන්න එහෙනම් කීයගේ කායික රෝගයක් තියෙනවාද කියලා. ඒක නිසා එහෙම එනවනම් ඉන්නම් බැරි නම් කොහෙත්ම බෑ කියලා කියනවා නැගිටලා පොඩ්ඩක් බලන්න නැගිටිනවා කියලා හිතනකොටම මතේරම නැති වෙනවා. එහෙමනම් මතක තියාගන්න මේක භාවනාව එකක්. එහෙමනම් කරන්න තියෙන්නේ මම නැගිටිනවා තව විනාඩි 5කින් කියලා අදිෂ්ඨාන කරනවා. ඒකලයි විනාඩි 5 මේක අත්දකින්න. කොහෙත්ම බෑ කියන කතාවක් නෙමෙයි එතන වෙන්න තියෙන්නේ. ඉස්සලා පරීක්ෂා කරන්න මේක භාවනාව කියන එකක්ද නැද්ද කියලා. ඒකට කරන් තියෙන්නේ මේ Tamanටම අත්දැකීමෙන් බලන්න පුළුවන් මේක මීට ඉස්සලා වෙලා මම මේක පරියන්ගේ පාවා දෙලා නැගිටතර පස්සේ දිගට ගියාද නැද්ද කියලා. ගියා නම් නැගිටිනවා කියලා හිතනකොටම ගියා නම් තන්නේ කර මායාවක්. එහෙම නැත්නම් මනසේ තම භාවනාවේ ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන්. එහෙමනම් කරන්න තියෙන විනාඩි 5ක් මම මේක දිහා බලලා ඉඳලා නැගිටිනවා කියලා අදිෂ්ඨාන කරනකොටම සමාහට නැති වෙනවා. සමාහට විනාඩි 5 මුදුවට දැක් ගන්න පුළුවන් මේ ගොජ දම දම ගොජ දම තමයි නැහැටි. ඊට පස්සේ පරයන්ක නැගිට්ටා කියලා හිතන්න නැගිට්ට පස්සේ මේක අර මේ මේ පොඩි උන් එක එක දේවල් වලට අඬන්න පටන් අරගන්නේ කිසිම හේතුවක් නැතුව මොන හරි දෙයක් ඕන කළා තියෙන ඌ දන්නේ ඌ ඉතින් අඬනවා අර කොන මේක ඕන කියලා කිව්වට මේ කාරණා වෙන එකක්. ආන්නේ බව තේරුම් අරගන්න මේවා තමයි ඔය තියෙන ෂට ගති. මේ තමයි වංචනික ගති. මේවා තමයි මායාවී ගති. ඉතින් අපි හිතන මේවට අපි උත්තර දිය යුතුයි කියලා. මේ පණ්‍ය රිලවුන්ට ඉනිමම් බඳින්න ඕනේ. එහෙනම් මේක හොඳට තේරුම් කරලා දෙන්න හිතට ඕනේ නම් අපිට අපිව නටවන්න පුළුවන්. අපිව නලවන්න පුළුවන්. අපිට මේකේ දැවෙන ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් කොහොමඩක්වත් පරියන්ක ඉන්න බෑ. ඒක මැරෙනවද එහෙනම්? නැගිටලා ගිහලා මැරෙනවද? මැරෙන්නේ නැහැ. මැරෙනවා ප්‍රශ්නයක් ඉතුරුෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉඳලම බලන්න විනාඩි 5ක් විතර ඔච්චරම කොහෙවත්ම බැරුව කොහොමද මේක වෙන්නේ කියලා. එහෙම තමයි මේ කෙලෙස් වල ස්වરૂපයක් තියෙනවා. తত্ত্বය උත්සන්න ආසන්න කරන්නේ. දවන සුළු තත්වයකටපත් කරනවා. නුරුස්නයි ඉන්න බෑ. දැන් මේ උන් කියලා මේ මේ විනිශ්චයකට තල්ලු කරන ගතිය තමයි කෙලෙස් වල හැටි. භාවනා කරපෙන්න විනිශ්චය පස්සට දාන එක තමයි පුළුවන් තරම් කරන්නේ. අවශ්‍ය තොරතුරු එකතු කරනවා හදිසි වෙන්නේ නැති විනිශ්චය කරන්න. ඒක තමයි අවරුද්ධ ප්‍රතිපදාව කියන්නේ. ඒක තමයි අපන්නක ප්‍රතිපදාව කියන්නේ. ඒක තමයි සාමීචි ප්‍රතිපන්න කියන්නේ. ඒක තමයි ආරණ ප්‍රතිපදාව කියන්නේ. කවුරු මොන්නේ જાතියෙන් බලපෑම් කරන්න ආවත් කරුණු කාරණා සලකා බලලා කරන්න මොකද ඔයාට කියන්න තියෙනවා ඔයා කියලා යන්න. කවුරු හරි කියන නෑ මේක දැන් කරන්න ඕනේ කියලා කියනවා මට තියෙන සාධාරණ ප්‍රශ්නයක්. එහෙනම් මම 16ෙද්ද? මේක එක්කනල දැන් කරපන් කියනකොට කරන්න මම මොකද කරලා තියෙනවා කුසල කරන්නේ. මම එහෙම කාටවත් දාසකමක් නෑ මට ජීන ශක්තියක් තියෙනවා ඕනෑ ඔයාගේ තියෙන තොරතුරු දීලා පැත්තකට වෙන මම සලකා බලන්න. එතකොට මට පුළුවන් ඒක ශක්්‍යතා පරීක්ෂණයේදී ලැබිච්ච තොරතුරක් විදිහට කරන හොඳ ප්‍රොජෙක්ට් එකක් හදන්න. එනිසා මේක දැම්ම කළ යුතුයි කියනවනම් මම කියලා කිසිසේත්ම මිත්‍ර ස්වරූපයක් නෙමෙයි ඒකේ තියෙන්නේ අපි නිකන් දාසකත්වයක්. ඒ නිසා කෙලස් වලට නටන්න දෙන්න එපා. කෙලස් වල ස්වරූපය තමයි දවන ගතිය. දවන ගතිය තීන්දුවකට හිර කරලා ගතිය විනය ධර්මයෙන් කියන ගැන්දේ චේතනාව පහල කරවන්නයි හදන්නේ. හැම චේතනාවකටම කර්ම රසයක්. තමන් බලන්න ඕන කවුරු ගොජ දැම්මත් නෑ මම විනිශ්චයකට එන්නේ මම තීන්දුව කරන්නේ නෑ ප්‍රකල්පන වලට යන්නේ දැවෙනවනේ ඔබනේ දැවෙන්නේ මැරියක් මේ ශරීරයට කියන්න ඕනේ ඉඳ ගන්නකොටම මේ ශරීරේ මම නෙවෙයි මේ මේ ශරීරේ මගේ නෙවෙයි මේ ජීවිතේ මගේ නෙවෙයි ශරීරේ බුදුහාමරණ පූජා වේවා ජීවිතේ බුදුහාමරණ පූජා වේවා ඒක දැන් ඇවිල්ලා මේක දැවෙනකොට කියන්නේ මම බුදුන්ට පුදලා තියෙන්නේ ඔබ ධම්බකන කන්නේ ධම්බන කපම් බැදගෙන කන්නේ බැදගෙන කපම් බුදුහන්සේත් ගණිතන කතා කරගන්න කියලා. අනිත් දවසෙත් වාඩි වෙනකොට කියන්නේ අනේ බුදුරජාණන්සේ මගේ ශාරීරිය ජීවිතය දෙකම බුහාතර පූජා වේවා කියලා වාඩි වෙනවා. තමන් කරේ ඊත තමන් කරා ඊතල එනකොට පොඩක් පිටිපස්සට එන්න ඊතලේ ගිහිල්ලා ඊගා එකනට වදිනවා. <laughs> ඒගොල්ලෝ බේරගත්තා. තමන් තියෙන එනකොට විරිලමුණ ගලක් ගහන උටක් ගාලා මෙහෙම කරන්නේ. කට් කරන්නේ. ඒ වගේ එනකොට අම්මෝ මෙහෙම මූණ දාන්න ගියොත් එහෙම ඊතල එනකොට මේක මටම ආපු ඊතලේ අම්මෝ කියලා ඒ මේකක් තමයි මේ කියන්නේ. අනින්ද්‍ය ප්‍රතිබද්ධ විඥානයේ ඇතිවෙන මුළු පංච උපාදානස්කන්ධයේම කටගනීද? ඇත්තට අනින්ද්‍ය ප්‍රතිබද්ධ විඥානය කියලා එහෙම යෙදවුමක් ත්‍රිපිටකේ නෑ. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියන එකක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට සාපේක්ෂව ගන්න පුළුවන් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානේ නැති තැන ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාන දුර්වල චිතන එහෙම නැත්නම් ඊට තියෙන විකල්පයක් විතර අනින්ද්‍රිය ප්‍රතිපද විඥානේ මුළු පංච උපාදානස්කන්ධයම හටගනීද ඇත්තටම මේට වැඩි සම්පූර්ණ ආත්පසීම වෙනස් එකක් තමයි තියෙන්නේ ඉන්ද්‍රිය බද්ධ වෙනකොට තමයි උපාදාන පංච උපාදාන උපාදාන උපාදාන ස්කන්ධ බවටපත් වෙන්නේ අනිත්‍ය ප්‍රතිපද වෙනකොට ඒ ක්‍රියාවලිය උපාදාන වෙන ක්‍රියාවලිය ගබ්සා වෙනවා නිලීන වෙලා යන එකයි වෙන්නේ වෙනවනම් සක්මන් භාවනාදී පාදේ පොළොට තදන අවස්ථාවේදී ගොරසු බව දැනෙයි. මම දැනීම ඇති වෙනවා සමග මේ වේදනාව හඳුනා ගැනීමත් සිතුවිලි පහළ වීමත් ඇති වෙන්නේ. මේ අවස්ථාවෙන් පංච උපාදානස්කන්ධෙම ක්‍රියාත්මක වෙනවාදයි පැහැදිලි කරන්න. මේ කරුණා කරලා ගොරෝසු බව දැනෙනවා නම් ගොරෝසු බව ගැන බලන්න මේක දිගේ යන්න පටන් අරගත්තොත් ඕකම කවදාකවත් භාවනාවක් නෙමෙයි මේ කරන්න හදන්නේ. මේ මේ චින්තාමේ පැත්ත. ඒ ඇදට මාවත් අරගෙන යන්න හදනවා ඒක දිගේ. ඒ වැඩේ කවදාකවත් වෙන්නේ භාවනා කරනකොට මේ හැපෙන බව දැනන හැපෙන බව දැනගන්න ඕක මේ පංච උපාදානස්කන්ධයේද මේ මේ පටිච්ච සමුප්පාදයයි අනිච්ච දුක්ඛ අනාත්මයි මේ සේලම පටලවා ගත්තොත් ඒ ඒ වැඩේ වෙන්න නෙමෙයි හදන්නේ. ඒ කියන්නේ අර මූලධර්ම දැනුම තැබිය යුතු තැන තියන්න දන්නේ නැහැ. ඒක කරේ තියාගන්න. ඒ කියන්නේ මූලධර්ම වලට දාස වෙලා තියෙන්නේ. ඒ පැත්තක තියලා ප්‍රත්‍යක්ෂය ඉස්සර කරන්න හැපීම බල බල යන එකයි තියෙන්නේ. අප ඊට උනන්දුවෙන් භාවනා කළත් අපට ඒන් නිසි කර්මත්තානට සිත යාගත නොහැකි වූහොත් අපට පෙරවෙන් මදි නිසා ඒ අපට දුරස්ත වන බව සමහරුන් පවසනවා. පවසනවා. එසේ තිබීදිත් භාවනාවෙන් නිසි ඵලයක් නොමැතිව අපි බැරුණොත් සංසාරයේ අපට ඊර්ණමට මොහොන දීමට සිදු වෙයිද? මේ පහදා දෙන්නෙන් ඊටා ගෞරවයෙන් ඉල්ලමි. අපි ඒ නිසා භාවනා නොකර හිටියොත් විකල්ප වශයෙන් මොකද වෙන්නේ? කිලෝරක් කරගන්න බැරි කර්ම රාශියක් රැස් වෙනවා. කිලෝරක් කරගන්න බැරි කායික දුස්චත්ත, පචී දුස්චත්ත, මනි දුස්චත්ත සිද්ධ වෙනවා. දැන් මෙතන කර්මස්ථානට හිත නොගියත් ඒ වෙලාවේ සතුම් මැරීමක්, හොරකම් කිරීමක්, කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ බොරුවක් කේලමක් ඉස්සචනක් පරිසචනයක් නැහැ නේ. අඩු ගානේ සීලය රැකෙනවනේ. මදයි. මෙච්චර සීල් කැඩිච්ච ලෝකේ සීල් රැකෙනවනේ. ඒ නිසා මේ ඊගාට උපදෙස් දෙන එක නම් සමහරුන් පවසනවා නම් ඒගොල්ලන්ගෙන් අහන්න ඒගොල්ලෝ වෙනුවට භාවනා නොකර මොකද කරන්නේ කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් සම්පප්පලාප කී කිය ඉන්න එකයි. මේකත් සම්පප්පලාප වෙනවා. මේ මේ භාවනා කරන මිනිස්සුන්ට මෙහෙම ඇවිල්ලා ගොඩ පෙරක දොරකන් දෙන්න හදන එකත් ගොඩ ඉඳගෙන පීනන්න පුරුදු වෙන උගන්නනවා වතුරේ දඹ ගන්න අයට. තව වතුර බහැලවත් නැහැ. ඒ නිසා Taman දැනගන්න ඕනේ උපදෙස් දෙන්න කට්ටිය හිටියට කාගෙන්ද උපදෙස් ගන්නෙ මොකද්ද උපදෙස් ගත්තට පස්සේ සිද්ධ වෙන දේ කියලා දැනගන්න බැරි නම් හැමදාම සැකේ තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ උණදණ්ඩේ යන මිනිහාට දෙපැත්ත හිස් බවත් මැද අත්හලොත් නිවන් දකින බවත් බුදුන් වහන්සේ වදාළ බව කියුසේක. ඒ එම කරුණ තව ටිකක් පාදා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි මම මොකක් කිව්වත් ඇහෙන්නේ නම් වෙන මොකද්ද මං කිව්වේ උණ දණ්ඩක් උඩ කෙලින් කරගෙන හිටපු මිනිස්සුගේ කතාවක් මේ කියනවා උණ දණ්ඩේ ඒ දණ්ඩක කතාවකුයි තේරිලා තියෙන්නේ මං හිතනවා ඒ වුණාට මං මේ කියන්න හදන කාරණාව මේක තමයි කියලා මම හිතනවා ඒකෙදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අන්ත දෙකේ හිටියෝ සංසාරේ අන්ත දෙක අතල්ලා මැදමාවතේ යන එකයි ආර්ය ප්‍රතිපදාව ඒ ප්‍රතිපදාව ගෙවම් කරනවා කියන්නේ නිවන. ඒ නිසා මැදමාවදත් අතාරින වෙලාව තමයි නිවන් දකින්නේ කියලා. ඉතින් මේ මේ උපමාව මේ මනුස්සයාට පෙළලා දීන කියනවා නිකන් බැලු බැල්මට උණ ගහක් උඩ සම්බර කරගෙන ඉන්නකොට ඔළුව පැත්තත් නිදහසේ තියෙන්නේ. කකුල් පැත්තත් නිදහසේ තියෙන්නේ මැද හිටලා තියෙන්නේ. දැන් ඔබ අන්ත දෙකේ නෙවෙයි මැද තියෙන්නේ. ඕකත් අතාරපන් වෙන විදිහට කියනවා අපි සියලු අමතර අරමුණු අතහැරලා ආනාපානිය අල්ලන. ඒ නිසා ආනාපානිය ගමන් කළා ඒකත් අතාරින්. එතකොට මොකද වෙන්නේ? ඔය තමයි නිවන කියන්නේ. සියල්ල අතහැරීම සඳහා ආනපන කරේ. ඒල ආනපනත් අතහැරලා. ඒක පිළිගන්න කැමති නැත්නම් දැන් මොකද වෙන්නේ? නැත්නම් ආනපනේ අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? ඉතින් කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ආනපනේ ඇල්ලුවේ අනෙක් කරමුණු අයින් කරන්න. ඊට පස්සේ ආනපනේ ගෙවෙනකොට ඒක යන්න දෙනවා මිසක් අනේ දැන් හොඳයි කියනවා මිසක් අයියෝ මෙච්චර උදව් කරපු ආනපනේ ඉස්සෙල්ලා නම් මට මුලමඳාක පේනවා දැන් ඒකත් නැහැ කියලා කනගාටු වෙන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ අර යනානපනේ අල්ලන්න හදනවා. ඉතින් එතකොට හරියට. ඒ නිසා මේ කමතහනක් වශයෙන් ගන්නකොට වාංගු කිරීමට ගන්න ගලක් තියෙනවා. ඒ වගේ තමයි ආනාපානෙ. ඒකේ අරගන්නේ අපි බරක් අයින් කරගන්න. විශාල කෙලස් ප්‍රමාණයක් අයින් කරලා ඊට පස්සේ ආනාපානෙත් අයින් වෙනවා. අයින් වෙනකොට හිතනවා අනේ හොඳයි. ගෙවෙන්න ගෙවෙන්න හොඳයි ගෙවෙන්නේ සංස්කාර. ගෙවෙන්නේ කෙලස්. ඉතින් ඒකට අර නිදහස මේ සතුටින් බුද්ධ විඳිනවා. ඒක තමයි මේ මේ දෙපැත්ත අත්හැරියට පස්සේ නැදත් අතහරින්න වෙනවා කියන එකේ මේ මේවා නිකන් මේ රූපක උපමා කතා සර්වඥාසගේ දේශනා විලාස ඉතින් අර මේ වෙන තැනකින් මේක තේරුම් ගත්ත කෙනාට මේ නිදර්ශන කියනකොට තියෙනවා මේකම තමයි අතනත් කියලා තියෙන කියලා නැවත නැවතත් ඒක වශී වෙනවා. කවුරුන් සාමාන්‍යයෙන් දැන් මේ වගේ පොඩි දෙයක් බුදුහාමුදුරුවෝ පවසනකොට මේකේ තියෙන ගැඹුර අවබෝධ කර ගැනීමට පෙර පාරමී පිළිලා තියෙනවා ඒ ගැතියක් තියෙනවා දැන් අඟුලිමාලට බුදු අඟුලිමාල කිව්වා බුදුහාමුදුරන්ට දුවන් දෙපා නවතින්න කියලා. බුදුහාමුදුරෝ කිව්වා මේ තවසුවා පදාලා මේ මම නැවතිලා ඉන්නේ උඹ නැවතියන් කියලා. අන්න ඒ සූදේන් අඟුලිමාල තේරුම් ගත්තේ. උකට ඒ වගේ ගැඹුරක් මේ කියන්නේ මොකක්ද කියන එක සාමාන්‍යයෙන් ඒකේ මේ ගැඹුර තේරුම් ගැනීම හසල ඥානයක් පෙර බවය නම් ගෙනාපු දෙයක් තියෙනවා නේද වෙන සාමාන්‍ය කෙනෙක් තේරෙන්නේ නැහැ මේක මේක කියලා. ඔය ඒක තමයි වෙලා තියෙන්නේ මෙතෙන්දිත් ඒ උණ ගහයටම උඩ හිටි මනුස්සයා විතරයි නිවන් දැක්කේ අනික කට්ටිය නිවන් දැක්කේ නැහැ. අඟුලිමාලට ඕක කියනොත් අඟුලිමාල විතරයි. ඒ වගේම කට්ටියක් ඉන්නවායි කියනකොට බුදුරජාණන්සේ එක තැනකට එල්ල කරලා කියනවා. ඒ මනුස්සයාට තේරෙනවා අනික ගොල්ල තමයි ලියන්නේ ඔක්කොම. ලියාගෙන ඉවරලා පස්සේ කට්ටියට බාර දෙනවා. ඒ නිසා මේ මතක තියාගෙන කට්ටිය අනිවාර්යයෙන්ම නිවන් දකින්න නැහැ කියන එක කියයි. ආනන්දහමතුරෝ නිවන් දැක්කා නම් බැරි වෙලාවක්වත් ධම්ම සංගායනා කරනකොට කවුරක්වත් නැහැ ඔබ මතක තියාගන්න. කර්මානු රූප ආනන්දහමතුරෝ සෝවාන් වෙලා නැතර වුණා. ධර්ම සංගායනා හෙට කියලා අද නිවන් දැක්කා. එතකොට ධර්ම සංගායනට යනකොට තිබුණ ගායක් අනේ බුදුහාමුදුරන්ගේ දේ නාස්ති වෙන්න දෙන්න බෑනේ මේක රකින්න ඕනේ කියලා. රහතන් වහන්සේලාට එහෙම ගායක් නැහැ. හදනද කියන්නේ පුළුවන් එක දැන් මාත් ආවා පොට්ට chance එකට බන් නිවන් දැක්කා උඹත් පොට්ට chance නිවන් දැකේ එච්චර තමයි. ඔක කියන්න දෙයක් නැහැ කියන්නේ. ඒ නිසා මේ වගේ තියෙන ධර්මතා Tamange නිවන් දැකීමේ සම්පූර්ණ වෙනස් ධර්මතාවයක්. ඒක මේ ලෝකේ පවතින න්‍යාය ධර්ම වගේ තියෙන. ඉතින් ඒක අපි ආදර්ශයට අරගන්න ඕනේ ගන්න තියෙන ආදර්ශය මෙච්චරයි ඔය අපේ ඔය වගේ දෙබසකින් භාවනා කිරීම සඳහා Taman කළ යුතු දෙයක් තියෙනවානේ අපෙන් කරන්න ඕනේ හේතු සම්පාදනයේ. හේතු සම්පාදනයට කොම්ප්‍රොමයිස් කරන්න එපා. 100ක් හේතු සම්පන්නයි. හැබැයි අබමල් රේණුවකවත් පලාපේක්ෂා කරන්න එපා. එච්චරයි මේකෙන් ඔකෙන් ගන්න තියෙන සාධනීය පැත්ත ඔච්චරයි. අනේ ඉතින් හරි වෙලාවට ඉන්නේ නිසා මම තටමන්න ඕන නැහැ වෙලාවට වෙන්නේ නැහැ කියලා එහෙම බෑ. ඒකට ඒක නාස්තික වාදයකට යනවා. එමුනේ මම මෙච්චර මහන්සිලා මට තාම සෝවන්නත් උනේ නැහැ නේ කියලා ගහපා දෙන්න කෙනෙකුත් නැහැ. ඉතින් හේතු සම්පාදනයේ 100%ක් හේතු සම්පාදනය කරන්න ඵලාපේක්ෂාවෙන් කිසිම ඵලයක් අපේක්ෂා කරන්න බෑ. එතකොට ඒ නිවන් දැක්කා වගේ තමයි. ඉතින් මේක ආර්ථික විද්‍යාවට විස්තර කරන්න බෑනේ. දේශපාලන විද්‍යාව විස්තර කරන්න බෑනේ. සමාජ විද්‍යාව විස්තර කරන්න බෑනේ. භෞතික විද්‍යාව ජීව විද්‍යාවට මොකාටවත් විස්තර කරන්න බෑනේ. මෙහෙම දෙයක් කරන්න මොටිවේෂන් එක කොහෙන්ද එන්නේ කියලා ගත්තොත් කාටවත් කියන්න බෑ. කිසිම බලාපෑක්ෂාවකින් දරෝ 100 100ක් වැඩේ කරන්න නිවන් දැකලා ඉන්න ඕනේ වගේ හරියට. නමුත් බුදුහාම කියන්නේ මේක මතයක් විදියට මේක ෆිලොසොෆි එකක් විදියට මේක බුදුහාමතුරු දේශනා කරපු එකක් විදියට ගරුවේ බාර ගන්නයි කිය. මේක බුදු අතක්. මේක මම කරන දේව ක්‍රිය, දේව කාර්යය, සාජ කාර්යයක් වගේ මම කරනවා. මොන්නම හේතුවක් නිසාවක්වත් ඵල අපේක්ෂා කරන්නේ. ඒකට ඒක selfless. ඒක එතනම තිනවා මේ මොකද්ද කියන්නේ? කිසිම කාටවත් අපිව ඒ ඒ කිනාව නලවන්න බෑ කාටවත්. අර තෑග්ග දෙන්නම් අර දඬුවම දෙන්නම් කියන කතාව මෙතෙන් අදාළ වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඵල අපේක්ෂා කරනවා කියන්නේ මේ අපු උපාදානයක් වගේ වැඩක් නේ කරගන්නේ. වෙන්න පුළුවන් ඒක ඔය පැතුම සදම ඵල අපේක්ෂා කරන මනුස්සයා නලවන්න පුළුවන්, නටවන්න පුළුවන්, කුප්පන්න පුළුවන්. ඵල අපේක්ෂාන්තරෝ 100 100ක් කර දෙය කරන මනුස්සයා මොන යකාවත් කොක්කට අහු වෙන්නේ නැහැ. එයා මේ ටැග් සහ දඬුවම කියන දේ මින්ද හසනවා. ටැග් බලාගෙන කරනවටත් වැඩි උනන්දුවෙන් කරනවා. ඒකල දඬුවමක් හමුණා ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඒක නිවන තමයි. ඉතින් මේ මනුස්සයා යාව නිවන්න යන්න ඉස්සලා මේ පරිසරයේ සූදානම් වෙලා තියෙන. ඉතින් මේක කොයි වෙලාවෙ වෙනවද? කොතනදි වෙනවද? කාට වෙනවද කියන එක කායවත් අධිකාරී ශක්තියකට. හැබැයි මේක වෙනවා. ඉතින් අපිට තියෙන අනේ කොයි වෙලාවක හරි Taman තට්ටු කර කර කර යනවා දොර ඇරනකම්. ඉතින් මේක තර්කයට අහු වෙන්නේ නැහැ. තර්කෙන් තර්ක කරන එක න වැටෙන තැනක් ඔය. තර්ක කරන එක න ට්‍රැප් වෙන තැනක් තමයි ඒක. තර්කයට යන එක න හැම වෙලාවෙම අනේ මෙච්චර මම කරා මට මගේ මේ මට අදාළ ප්‍රතිඵල ටික තාම ලැබුන්නේ නැහනේ. මගේ ග්‍රහය හරි ගිහිල්ලා නැහනේ තාම කියලා හැම වෙලාවෙම දික් කරන ඉන්නා තාකල් යා නිවනෙන් ඈත් කරන්න තියෙන දේ කරපන්. අර කෙනෙතුමා කිව්වා වගේ උඹෙන් රටට නෙවෙයි රටෙන් උඹට නෙවෙයි පුතේ උඹෙන් රටට වේ යුතු දේ බලපන්. රටෙන් උඹට වෙන දේ බලන්න ගියොත් එම ජනාධිපතිකම් කරන්න බෑ කාටවත්. උඹ කරන් තියෙන දේ උඹ කරපන් වෙන්න තියෙන දේ වෙයි. ඒ නිසා මේ සක්‍රදේවේන්ද්‍රයා මේ අපේ ලෝකයේ දෙයයන් නැත නෙවෙයි ලෝකෙම අවලා තියෙන අපේ කතාව වලට සක්‍රදේවේන්ද්‍ර ලෝකෙම අවලා තියෙන. සක්‍රදේවේන්ද්‍ර සත්තු සේරම අවලා එක එකාට එක එක උපකරණ දුන්නලු. මේ ඌරට දුන්නලු හරගෙන කාපන් කියලා. ඒ කොටියර දෙවල බවම කාපන් කියලා. මඳුරුවා ගියාට පස්සේ කිව්වලු ඔබට කටුව මිටියයි හම්බෙන්නේ කියලා. ඉතින් මූ බොහොම සන්තෝෂෙන් ගියාලු ගිහිල්ලා බැලුවලු කටුව විතරලු මිටිය තැන්ලු. ඌගේ දැමළු ඇපිල් එකක් දාලා ගිහලා සරක දෙවෙන් යන මට කටුවයි මිටියක් දෙන්න තිබුණා මට කටුව තිබ්බා කටුව විතරයි හම්බුනේ මිටිය. ඊට පස්සේ කිව්වලු කටුව තියපන් මිටියෙන් හම්බෙයි කිව්වලු ඒක. උඹට කරන්ති කරපයි චුට්ටික වෙපයි. චටස් ගාලා සද්දයක් ආව රැට කැම තියන්න එපයි කියලා ලු ගෙදරින් එන්නේ මතුවා. ඉච්චර භාවනා කරන කට්ටියත් එච්චරයි තියෙන්නේ ආපහු යන්නම් කියලා එන්න එපා ගෙදෙට්ට. නෑ එන්නම් කියලා යන්න එපා. චටස් ගාලේ සද්දයක් ආවොත් අපිට රැයට කැම තියන්නේ කරවලක් තිනකොට ගෙදරින් එනවා කියව කියාගෙන එනවලු උන් කළ දේ දුමක් නැගී මං කළ දේ අඬක් නැගී කියලා. දුමක් නැගුණොත් කරපෙලා කරවලයි ගෑණි දන්නු රැයට කැමට එන්නේ නැහැ කියලා. මඳුරුවත් එවලු. ඉතින් භාවනා කරන කට්ටියත් එන්න ඕනේ ආය යන්නම් කියලා බෑ. අපි සාමාන්‍යයෙන් මේ යන්නම් කියලා නෙවෙයි එන්නම් කියලා නේ කියන්නේ. ගෙදරින් අපි ගිහිල්ලා එන්නම් ඈ. කියන්නේ නෑ ඕන යන්න. එපා එන්න අනේ යන්න කියලා තමයි යෝගාවචරයේ භාෂාව එහෙමයි තියෙන්නේ. ආයෙ එන කතාවක් නැහැ. කරන්න දෙන්නේ කරන්න ආයෙ අපේක්ෂාවක් නැහැ. ඉතින් එහෙම කියපුවාම ඒ කියන්නේ ඔබ ඵලයන් කියලා කියපුවාම කෝ නාසමාපෝ කියලා තරහ වෙලා නැත්තම් නිවන් මේ මැරිලා ඵලයන් කියෝ වගේ සාපයක් වගේ ගණන් ගන්න. ඉන්සාව ලාමාන්‍ය ලෝකේ තියෙන හුරතලයක්. දැන් පිටත ගන්න වැඩක් තියෙනවා. මේකේ තමයි කෙලින්ම නඩුව කෙලින්ම කතා කරන ඉවරම කරන කතාවක් තියෙන්නේ. දසිල් ගන්නා විට අර සිල්ලි දැක්වෙන හත් වෙනි සිල්පදේ දෙකට කඩා දක්වයි. ඒත් කැඩීමේ ඊ වෙනසක් වෙනස් වේද. අගේ වැඩි වීමක් වේද යන්න පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ ඉතින් 8 9 වෙනකොට පොඩි දෙල්ලමක්ද? එච්චරයි වෙන්නේ. ඉලක්කමක් වැඩි වෙනවා. මේ මේ අර අන්තිම බිඳුවක් දාගත්තාම වෙන වැඩේ වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් සමහරුන්ට මේක හරි ආසයිනේ මම කර්මස්ථාන කීයක් කරලා තියෙනවා. මෛත්‍රී කරලා තියෙනවා, බුද්ධාංශ කරලා තියෙනවා, අසුභය කරලා තියෙනවා. තව තියෙන්නේ මොනවද සුවහන්නස ඒකත් මට කියලා දෙන්න. සක්මන් කරනකොට මම ඔසවන තබනවා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ ආයිකාට ඔසවන යවන තබන දැන් ස්වාමීන් ඒකත් කළද දැන් ඊට මොකද කරන්නේ මම පහක් කරලා තියෙන තව මොකද කරන්න තියෙන්නේ ඒ ඉලක්කම් ගණන් කරන කටේ කියනවා අට වදිනම් 9 කරගනි අරගම දෙකට කරලා මේ අර අනුරාධපුර පැත්තේ මේ ඒ මිනිස්සු එදාසල මේ ගෝයන් කපුවාම මේ සල්ලි අතට ආවෙච්චාම රුපියල් 10 ගොලෙන් තමයි සිගරට් එකක් පත්තු කරන්නේ ඒ තරමටම සල්ලි. ඉතින් මනුස්සය රේඩියෝ එකක් ගත්තා. ඉතින් ඇන්නලා ගෙදර කියලා දැම්මට පස්සේ ඒකේ එන්නේ දෙපළ මීටරේ. ඊට හොඳටම කේන්ති කියලා මුදලාලට කිව්වලු මේ තමුසේ බලන දෙමළ රේඩියෝ ගන්න. මට විකුණලා තියෙනවා අපේ ගෙදර මිනිස්සු මට බලන මේක මට එපයි කිව්වා. තියාගන්න. ඊට පස්සේ කිව්වලු ආයිසේ සිංහල රේඩියෝ ඉවරයි කිව්වා. ඊට කිව්වලු මම තව රුපියල් 10 15 දෙන්න මට කොහොම හරි හම්බෙච්චාම සිංහල රේඩියෝ එකක් දෙන්න කියලා. ඉතින් කඩේ ඇතුළේ කියලා මීටරේ මාරු කරලා අන්ත එකක් හම්බුණා කියලා අර ගාන ගත්තා. දැන් ඒක සිංහල රේඩියෝ එක. ඔයගේ තමයි අටසිල් දසසිල් කරන්නේ නවසිල් ඕන දේ බුදුරජාණන්සේ කියනවා තොපි මොඩේ වගේ ගහ ගන්නවා දුක තැප දු වැප්ප වේදනා දුක් වේදනා කියලා දෙකකට ගණන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලෝකේ දන්නේ සැප දුක කියලා. සමහරව භාවනා කරන කට්ටිය අදුක්කම සුඛය කියලා තව එකක් ඔකට රිංගනවා. ආ එතකොට එයා ලොක්කා. අනිත් කට්ටිය දැන් සැප දුක විතරනේ දන්නේ අරගෙන වීචු කතා කරලා ඔයා දාලා නැන්නේ බණ ධම්මජෝහන්ගේ බණ අහලා නැද්ද අයියෝ අදුක්කම සුඛ වේදනාව කියලා තියෙන එකක් තියෙනවා කියලා එයා ඊට පස්සේ ලොක්කා වෙනවා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා මේ සැප දුක අදුක්කම සුඛ වේදනා දෝමනස වේදනා සෝමනස වේදනා. එයා එතකොට ලොක්කා. එයා කියනවා පිස්සු තුනක් නෙවෙයි පහක් තියෙනවා ඉතින් බුදුරජාණන්සේ ඉන්න කාලේ එහෙම මේක අල්ලගෙන කට්ටිය රණ්ඩුළු හොව ගාලා. එක්කෙනෙක් ගිහිලා කියනවා මම සරුවචනාංශගේ අත්තුතු ප්‍රත්‍යක්ෂය කියන්නේ වේදනා જાති දෙකයි. තව කෙනෙක් කියනවා ඕකනේ කියන්නේ බනහපන් කියලා. බනහනවා නම් උඹට තේරුණානේ අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා නේද? දෙන්නම ඇවිල්ලා බුදුහාමුදුර කාට ඇවිල්ලා චෝදනා. ඔබ වහන්සේ කියපු දේ මම මේ කියන්නේ කියන අරගොල්ල. අර ඇත්තවිල කියනවා මම හොඳට අහනවා කියලා. බුදුහාමුදුර කියනවා මිනිස්සෙයිනේ. මට ඕන නම් වේදනා දෙකට දාලා කියයි. මට ඕන නම් තුනකට දාලා කියයි. මට ඕන නම් පහකට දාලා කියයි. මට ඕන නම් 18කට දාලා කියයි. මට ඕන 100 ගානට දාලා කියයි. ඒක උඹලට තේරෙන්නේ නැහැ. උග රණ්ඩු කරන්න කාරණාවක් නෙවෙයි නිවන් දකින්න කාරණාවක් මිසක් මොන දේ දුන්නත් රණ්ඩු කරනවා. හර්වචනාසි කියන්නේ තියෙන්නේ මොන රණ්ඩුව ගෙනාවත් මකලා දාන්න. මොන જાතියෙන් නඩුව ගොනු කරත් උන්වහන්සේ දිය කරාගෙන. ඒකයි සර්වඥතාඥානය කියන්නේ. ඒ නිසා අපි බලන්නේ මේ සෑම දැනුවකම කපා ගන්න අපි හදන්නේ. සෑම අලුතෙන් ලැබෙන හැම දෙයකින්ම තුවාල කරගන්නවා. අර මොඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ ඒකේ ප්‍රයෝජනෙන් සලකලා එහෙම නැත්නම් මේ අබිරමණය පිළිස පාවිච්චි කරන හැටි දන්නේ නැහැ. මොනවා හරි අදහසක් කියපුවම ඒක ප්‍රශ්නයක් කරගන්න. බය වෙන්න එපා භාවනා කරනකොට ප්‍රශ්න විසඳෙනවා. අදිසියෙම රෑමක් දාන්න ඇවිල්ලා කමටහන් සුද්ධ කරුවේ නැතුවට භාවනා කරන්නේ ඒකට බහුවෙන් දැනනකොට හරියනවා. මේක හිතන්නේ එහෙම නෙවෙයි ඒ වෙලාවෙම ඔය hina වුණාට ඇත්ත වෙතදී මම මේ කියන්නේ. දැන් මගේ මේ මේ කම්පියුටර් එකේ ඊමේල් බැලුවොත් එන වෙලාව පේනවනේ මට. ලියලා තියෙන්නේ මද්දානේ. මෙලා හදිසියෙ මොනාරි වෙලා. ඉතින් අනේ ස්වාමීන් වහන්සේ පළව දැකපු ගම මට උත්තරයක් එවන්න කියලා ගින්නි ගිනිය උණු උණුවේ ඉතින් මට එතකොට hina යනවා මේ ධර්මයේ බුදුහාමුදුර දේශනා කරුවේ සියලු දිනාට සැප පිණිස නිවන් පිණිස. නමුත් ඒකත් භාවනා කරනකොට ඒක දැවෙන ප්‍රශ්නයක් පාටපත් කරගෙන අල්ලපු ගෙදෙට්ටන් ගිනි කියලා පොඩ්ඩක් තියලා කියනවා මේ මට විතරක්පත් වෙන්න බෑ ඔයගොල්ලොත් පත් කරගන්න. ඉතින් මම කරලා තියෙනවා කිසියම් දෙයක් ගණන් ගන්නෑ. මේ ඔක්කොටම බුදුහාමුදුර දෙල තියෙන විමුක්ති රසයනේ. ඒක දිය කරලා හරින ගතිය නෙමෙයි ගැටර ගතිය නෙවෙයිනේ. ඉතින් ඒක දැනගත්තට පස්සේ මේ පෘථග්ජන ගතිය කියලා කියන්නේම ආයුධත් එක්ක පොරබදන එක තමයි. මොනවා වුණත් ඒක නැවත නැවත කරලා අනේ මම මේක විශ්ත ගන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. මේක මේක දේව රහස තියෙන අතර තමයි අතෙන් යන්න ඕන මෙතෙන් නෑ. ඉතින් ගින්නි කුන්දම මේ තමයි කෙලෙසල ස්වභාවය. කෙලෙසල ස්වරූපේ දවන ගතිය. තවන ගතිය. ඉතින් එනකොට මතක තියාගන්න ඉතින් ඔබට දවන්න ඕන නම් දවපන්, තාහන්න ඕන තමයි මම මේක පොඩ්ඩයි ඉවසලා බලනවා කියලා. ඔව් වහන්සේ ඊමේල් ඊමේල් වලින් ඒ වැඩි හරියන්නේ. ඒ පෝස්ට් පයිප්ෙන් එකපාරක් කලපුවාම තමයි මේ ඒ කතාව දන්නවනේ බෝ. නෑ. නරියා සතු වතුර බොන්න යන පාරේ ඉන්නවා. ඉන්නකොට මේ පොටි ආදිසිය වතුර බොන්න එනවා මේ ඉතින් ඌ වතුර බොන්න යන්නේ ඌ නරියා මගේ අරගෙන යනවා. ගියාට පස්සේ නරිය කල්පනා කරලා කොහොම වට බයවද්ද ගියේ කියලා ඉන්නවා බලන්න. එතකොට මෝ වෙනසක් වෙනවා උනුත් ඔක්කොම මගහැරලා යනවා. ඊට පස්සේ නරිය හිතන මෝ ඔක්කොම වල බයයි තමයි කියලා මේ ඊට පස්සේ අලියා. අලියාවට පස්සේ අලියා අලියා සද්ද කරනවා අලියා බාර වෙනස් කරන්නේ නැහැ නරියා ඉන්නවා. එතකොට ගහන හොඩ වෙලෙන් හරිය දීසික් කාලා ගිහලා වැටෙනවා. වැටලා අර පිය පිය නැගිටින ගමන් කියනවා සාරාමි අයින් වෙන්න ගියා නම් අයින් වෙනවනේ. ඔකට හොස් පයිප් එකෙන් ගහන්න ඕනේ. පස්සේ පස්සේ රිදෙන්න ගහන්න ඕනේ. ඒක තමයි මතක් වෙන්නේ. මට මේ කමඩාන සුද්ධ කරපේලේ මේ අවුරුදු කීපයකට කලින් ඒ හොස් පයිප් එකෙන් ගැහුවා. තාම මේ පාර දෙනවා. ඒ මේ පිට යන්න නිසාට ඇවිල්ලා ගියාම එකපාරක් කරේ වැදුන්නේ නැත්නම් ඒක අතර කාලා වතුර බිව්වේ නැති ගැටි. නෑ වැදුන්නේ නැත්නම් ඒත් නිකන් උන වගේ යන්නේ. නෑ ඒතර ඊමේල් වලින් සෑහෙන වැඩ යනවා. මම මේ විදියට මම ලියනවා. කියනවා මම ලියනවා රිදෙන්නම ලියනවා. ඉතින් ඒක නිසා ඊමේල් වලින්ම සමහරක් විසඳෙනවා සමහරක් මම ඇවිල්ලත් විසඳෙනවා. ඉතින් එක එක විදිහවලට ඔය මේ බැටරි මේ මේ ඩිස්චාර්ජ් වෙන එක සිද්ධ වෙනවා. ඔබ වහන්සේ ඍජුවම යෝගියෙකු සති පැවැත්වීමට යොමු කරන ආකාරය ප්‍රශංසනීයයි. ලෝභ දෝෂ නම් වූ කෙලෙස් ගොහරුවේ එරී සිටිනා වූ යෝගීනට විශේෂම නාවකයෝගීන සතිය පැවැත්වීම පැවැත්වීම තබා හඳුනා ගැනීමත් වත් ඊට අපහසුයි. බොහෝ ආචාර්යන් වහන්සේලා ඊට පහසු කිරීමක් වශයෙන් ලෝභය, අසුභය, භාව අසුභ භාවනානු, ද්වේෂය, මෛත්‍රී භාවන තරමක් සංසිද්ධ වෙමින් පසු සතිය පැවැත්වීමට උපකාර වන අයුරු පවත්වනවා දෙනී. ඒ ප්‍රයෝජ ප්‍රායෝගිකව සාර්ථකයි අපට දැහැඟේ. අනුපුබ්බ ක්‍රියාව වශයෙන් ගැඹුරට යන මේ දහම් සයුරේ එය අනුපුබ්බ ක්‍රියාවක් නොවේද? ඇත්තට මේ කෙලෙස් එක වැඩ කරන ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සීලයෙන් නොකිරීමට අදිෂ්ඨාන කරලා නොකර නිකන් ඉන්නවා. සීල ශික්ෂාව අනුපබ්බ ක්‍රියාවේ අනුපබ්බ ශික්ෂා කියන්නේ ඒක. ඊට පස්සේ රාගේ තියෙනවා නම් මෛත්‍රී භාවනා කිරීමෙන් ද්වේෂය තියෙනවා නම් අසුබේ වැඩි මේ මෛත්‍රී කිරීමෙන් රාගේ තියෙනවා නම් අසුබේ වැඩිීමේ ඒ කෙලෙස් වලට මේ ඒක තනුක කරලා දාලා විරුද්ධ පක්ෂේ දාලා සම්බර කරන්න පුළුවන්. ඒක සමත ක්‍රමය කියලා කියනවා. විපස්සනා විදි තියෙන්නේ අර කෙලින්ම අයින් කරන්න පුළුවන් හරි සීලෙන් අයින් කරලා යම් ප්‍රමාණයකට හිත සමතෙමුත් ඇල්මරලා ඉතුරු වෙන ටික තියෙනවනේ. ඒ ටික එන තාලෙන් කෙලින්ම මුණ දීමේ. අර වගේ හිත අදිෂ්ඨාන කරලා තල්ලු කරන්නෙත් නැහැ. වෙන දෙයකින් සමනය කරන්න යන්නේ නැහැ. කෙලින්ම මුණ දීමේ අයින් කරන්නත් පුළුවන්. ඒ නිසා ක්‍රම තුනක් තියෙනවා. ශීල ක්‍රම 1 2 සමාත ක්‍රමය මේ කියන්නේ සමත ක්‍රමය. තුන්වෙනි එක තමයි දසන අපහතබ්බා කෙලින්ම බලලා ඒකේ මුල මැදාග දැකලා ස්වභාව ලක්ෂණ දැකලා කෙලස් කියලා කියන්නේ පිං වගේම જાතියක්. කෙලස් කියලා කියන්නේ යම් චෛතසික වගේක් කියලා මේ අයින් කළම දාන බෑ. එතකොට ඒක ආයේ නැති නොවන ඇති නොවන තාලට නැති වෙනවා. නමුත් සමතය මගින් කෙරුවට තාවකාලිකව තබා ගැනීම ඔබා තැබීම පමණයි කෙරෙන්නේ. ඒ උපක්‍රම නැති වුණාට ආයෙනවා. ඒ නිසා මේ තුනම තේරුම් ගත්ත දවසේ තමයි අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා වෙන්නේ මේ තුනම ඉවර කරපු දවසේ එදාට තමන් මේ මේ தત્ත්වය පිළිබඳව වශී භාවයක් ඇති කරගන්න. දෙකකින් කරනවා නම් කරන්නේ රෝගේ නරපත් වුණාට නැවත එන්න පුළුවන් එකක් තියෙන. ඒ නිසා තුනම කිරීමෙන් තමයි යෝ සම්පූර්ණ සාසනය සම්පූර්ණ වෙන්නේ. වහන්සේ විසින් කරලා දේශනකදී පංච උපාදානස්කන්ධයන් රහතන් වහන්සේගේ ලූණු gediyeකට උපමා කර දන්වා දක්වා තිබෙන අසන් ලැබෙන මේ පිළිබඳව නැවත පහදා දෙන්න ලෙස කරුණා ඉල්ලා සිටින මේක සාමාන්‍යයෙන් කරන්නේ කෙසෙල් කඳකට උපමා කරනවා කෙසෙල් කඳේ බැලු බැලමට බොහොම හොඳ ලීරලා ගන්න පුළුවන් හැදකුද නැති ගැට නැති ලස්සන කඳක් පේන තියෙන. ඉතින් දන්නේ නැති මිනිසෙක් මේ ඒක ඔසවගෙන යනවා මේ හොඳ ගෘහප කරන හෝ ගයක් හදන්න පුළුවන් වෙයි කියලා. නමුත් පතුරු ගහන්න පතුරු ගහන්න කිසිම හරපද්ධතියක් නැහැ. ඒක නිසා අන්තිමට මේ මිනිස්සයා මේ මේ හරයක් හොයන්න ගිහිල්ලා හරයක් නැති දෙයක් හර තියනවා කියලා හිතාගෙන ගිහිල්ලා අමාරු වෙනවා වගේ. ඒ නිසා බුදුචානන්සි කියන මේ ශරීරයත් රූප වේදනා සංඥා සංකාර කියනවා කෙහෙල් පතුරු වගේ එක එක එක ගලවලා බලන්න මේකේ මේ හරපද්ධතියක් හෝ yaadena සාරයක් නැති බව ඒ නිසා රහතන් වහන්සේ කරන්නේ එක එක ලුණු ගෙඩියක් පොතු වටනවා වගේ ගොරුස්තන්ලා අයින් කරන අයින් කරන යනකොට ඇතුලේ කොහොමඩක්වත් ඒකේ මදයක් නැත්නම් හරයක් නැති බව තේරුම් ගන්නකොට ඒක විසිකලා දාන තරමට නැත්නම් අනාත්ම සංඥාව ඇති වෙනවා. ඉතින් ඒක මේ අර ලුණු ගෙඩිය එහෙම නැත්නම් කෙහෙල් කඳ සම්මත ලුණු ගෙඩියට වැඩි කෙහෙල් කඳ සම්මත මේ උපමාවක් ත්‍රිපිටකේ පාවිච්චි කරනවා. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයේ අසන්නෙකුගෙන් ගියේ ප්‍රශ්නයකට ලැබුණු පිළිතුර පිළිබඳව ගැටලුවක් මතුවේ. පංචස්කන්ධයේ පවතින රහතන් වහන්සේගේ පංචස්කන්ධේ පවත්වන්නේ රහතන් වහන්සේ නමක් අපි විශ්වාස කරමු. අවිජ්ජාත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා භව නිරෝධෝ යන පටිච්චසමුප්පාදයේ පාළියේ විස්තර කෙන උපාදානස්කන්ධයේ මිදුණු සිතක් උපාදානස්කන්ධයන්ගෙන් මිදුණු සිතක් පිළිබඳවයි. මේ භාෂිතයේ නිවන් දකින් රහතන් වහන්සේට තිබෙන සිත පංචස්කන්ධ සිතයයි අපි මේ අනුව නිගමනය කරමු. මේ අනුව පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ තවදුරටත් පැහැදිලි කරලා හැඟේ. මේ ගැටලුව තවදුරටත් තවදුරටත් ඉදිරිපත් කරමි. ප්‍රශ්නේ පිළිසුදු කළ දෙනවා නම් මම හිතන්නේ මට අල්ලන්න පුළුවන් වෙයි. මේ කියන එකේදී මේ සම්පූර්ණ මේ ප්‍රත්‍යක්ෂයෙන් තොරව අර බුදු දේශනා ගැළපිල්ලේ මේ ප්‍රශ්න විසඳන්න හදනවා. මම කියනවා මොන જાතිය විසඳුවත් අපිට මෙතනින් එහාට යන්න බෑ. මම නිකන් වචන ටිකක් අල්ලගෙන දඟලන්න හදා. ඊට වැඩිය හොඳයි. දුවේට භාවනා කරලා බලන්න මේ උපාදාන වෙන්නේ ඉස්සල්ලා තෘෂ්ණා මට්ටමේදීම වේදනා පත්‍ය තණ්හා නැත්නම් තණ්හා පත්‍ය උපාදාන අන්නේ ටික භාවනා කරලා බැලුවොත් අලතයි නැත්තම් මේ විදිහට එහාට මෙහාට වචන කියන්න ගියාම මේ ප්‍රශ්නේ තේරුම් ගන්න අමාරුයි මම කොහොමවත් ප්‍රශ්නේ බලන්න නැවතරයක් අපිට එතකොට ධර්ම දේශනාවකට ඒක සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. සක්මන් භාවනා කිරීමේදී වම් පාය තබන්නේ තමාගේ වම් මාංශයටද වම් කකුලටද සිත මෙනෙහි කළ යුත්තේ මේ අනුව ශරීරයේ අනුවද පාදානුවද මෙනෙහි කළ යුත්තේ පහදා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් කාරණක ඉල්ලා සිටිමි. මේකට කවුද කැමති සභාවේ කවුරු හරි උත්තරයක් දෙන්න. සක්මන් භාවනා කිරීමේදී වම් පාය දබන විට තමාගේ වම් මන්සේටද වම් කකුලටද හිතින් මෙනෙහි කළ යුත්තේ. සංසිද්ධියටයි බලන්න ඕනේ. කෙටෙන තැන, ගැටෙන තැන. ඒක ඉතින් වම් කකුලත් කියත හැකි, වම් අංශයත් කියත හැකි. ඒක නිසා මේ මේ ශරීර කොටසක් අල්ලගෙනයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. නමුත් සංසිද්ධියටයි හිත යන්න ඕනේ. පය තියෙනකොට වැඩියෙන්ම දැනෙන්නේ මොකද්ද ඒක බලන්න. පය කෙටෙනවා, විලුඹ කෙටෙනවා, පයම තියෙනවා දැනෙනවා නම් ඒකයි බලන්න තියෙන්නේ. සංසිද්ධියයි බලන්න තියෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ භාවනා කරන යන අවස්ථාවේදී චිත්ත සංකාර පරිසංවේදී යනුවෙන් කරන අවස්ථාව පැහැදිලි කර දෙන්න මේක සාමාන්‍යයෙන් ආනාපාන සති සූත්‍රය අනුව මේ තමන් භාවනා කරන ආනාපාන සති අරමුණ හොඳටම සංසිඳුණාට පස්සේ තවදුරටත් චේතනා පහල කරන්නේ නැතුව හොඳට ඉන්න පුළුවන් නම් ඒ හිතට යම් යම් සංඥා සහ දැනීම් විඳීම් එනවා. අන්නේ සංඥා වේදනා දෙක තමයි මෙතන මේ චිත්ත සංකාර කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒක මේ නිසිනින්ද මතුවෙන්න නම් කාය සංස්කාර හොඳටම සංසිඳලා ඉතිරි අයින් කරලා ඊගාවතරේ එනකන් කලබල නොකර බලන ඉන්නකොට ඒක එක මේ වේදනා සහ සංඥා එනවා නැත්නම් චිත්ත ධර්ම පහල කරනවා ඒකට නිසිනින්ද එන්න දුන්නොත් වළක්වන්නෙත් නැතුව බදාගන්නෙත් නැතුව පරියංග දෙක තුනක් විතර යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා ඉස්ලාම් ප්‍රශ්න කිව්වා වගේ කයේ යම් යම් විදිහේ විනාශ කිරීම තියෙනවා වගේ ඇඟේ හැමතැනම වේදනාවක් වගේක් තියෙනවා. නිතරම හිත සංඥා කොට නගනවා. ඒව හේතුවක් ඇතුවක් වෙනව නැතුවක්. ආ මේ ටික දකින්නකොට තේරෙනවා මේ පිටින් පේන්න නැති වුණාට අනිකුත් ගොරෝසු දේවල් අයින් කරපුවා මේක ඇතුලේ වැඩ කරන හිත වැඩ කරන හැටි පේන්න පටන් අර ගන්නවා. ඒකයි ඊතර මේ චිත්ත සංකාර පරිසංවේදී විදිය කියන්නේ ඒකත් කලබල නොකර හිටියොත් ඒකත් සංසිඳෙන්න පටන් ගන්නවා. අපි වෙන්නේ ඒක මේ මම කියාගෙන මගේ කියාගෙන බදාගත්තොත් අඳුර ගන්න හම්බෙන්නේ නැහැ සංසිඳවන්න හම්බෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යන අතරතුර මෙබඳු ප්‍රශ්නයක් පැනනගේ. ඉන්ද්‍රයන්ට ඇසුරකට පවත්වන විඥානය සහ අනින්ද්‍රපද්ද විඥානයේ සුතමේ ඥානයට ගොදුරු කරගන්න ගන්න ආකාරය සහ එම සියුම් අවස්ථා හඳුනා ගන්න ආකාරය පැහැදිලි කර දෙන්න. ඉතින් ආනාපානේ කරන යද්දි මෙව්වා පැන නගිනවයි කියලා කියන්නේම ආනාපානේ කරන්නේ නැහැ කියන එකනේ. ආනාපාන සති භාවනා කරනවා මෙව්වා එන්න වෙලාවක් නැහැ නේ. ඒ කියන්නේ හොඳට භාවනා වෙනකොට මේ මේ කල්පනා කර කර ඉන්නවා මම අරක දැනගන්නේ කොහොමද මේක දැනගන්නේ කොහොමද කියලා අර ප්‍රත්‍යක්ෂ ඥානෙට නිග්‍රහ කරනවා. ඒ නිසා ආනාපාන සිතනකොට ආනාපාන විස්තර ටික බලනද මේකෙන් මම මෙව කතා කරන්න ගත්තොත් වෙන්නේ මොකද්ද? තවදුරටත් අර මේ අතරන් තීදි රිදී පැත්තට හිත යොමු කරන. ඒ නිසා ආනාපාන සති භාවනා කරන තුල මෙවැනි ප්‍රශ්න පැන නගිනකොට ඒවා මාරපාක්ෂික දේවල් බවත්, කෙලෙස් බවත් දැනගෙන පුළුවන් තරම් ආනාපානිය අසුරු කරන්න. මේ ප්‍රශ්න වලට ඒ පණිවිඩ රිලෝන්ට ඉනිමම් බන්දිට යන්න එපා. ඒක කවදාකවත් ධර්මේවත් ධර්ම ඥානෙවත් වේ. මේවා වංචනික ධර්ම ෂටගති. ඒ නිසා ඒවට ඉඳ නොතබා ඊට වැඩි ආනාපානෙ වටිනවා කියලා කටයුතු කරන එකයි මේ ප්‍රශ්නට දෙන්න තියෙන උත්තරය. ලිඛිත ප්‍රශ්න නම් එච්චරයි. කොහොමදත් අපි මම හිතන්නේ සැලසුම් කරපු වෙලාව ගත වෙලා තියෙනවා. අපි දෙකමාරටයි නැතරකරන සැලසුම් කරේ දැන් ඇවිල්ලා තියෙනවා 2:40ට විතර වගේ. ඒ නිසා තව දුරටත් ඉතර උනන්දු කරන්න වටින්නේ නැහැ. තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා. ඒ අනුව ප්‍රශ්න නැහැ කියන උපකල්පනය මත ඉඳගෙන අපි සාකච්ඡාවේ නිමාව මෙතනින් සටහන් කරමු. එුණන් සිළු දිනාටම තෙරුවන් සරණයි.